හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්ස සද්ධාවන්ත පින්වත්නි අපි નિසරණවණේ පවත්වන අඟහරුවාදා ධර්ම සාකච්ඡා වාරය සඳහායි මුණ ගැහෙන්නේ. එකතු වෙන්නේ අපි අඟහරුවාදා අතරම විවිධාකාර වශයෙන් මේ කටුකුරුන්දේ ඥානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද නිවන නියම දේශනා මාලාවත් ඊළඟට පටිච්චසමුප්පාදය මුල් කරගෙන පැවැත් වූ දේශනා මාලාවත් ශ්‍රවණය කරමින් හිටියා. ඊට පස්සේ අපිට ලැබුණ ආරාධනාවක් මේ නිවන නියම දේශනා මාලාවම තවදුරටත් සාකච්ඡාවකට ගන්න කියලා. ඒ අනුව තමයි අතිපූජනීය ලොකු සාමින් වහන්සේත් මමත් හැකිපමණින් මේ නිවනේ නියම දේශනා මාලාව මුල් කරගෙන සාකච්ඡාවක් කරගෙන යන්නේ. එතකොට මේ දේශනා මාලාව දේශනා 33කින් සමන්විතයි. ඉතින් මේ එක එක දේශනාවක සෑහෙන්න සාරගර්භ කරුණු රසක් තියෙනවා. ඉතින් අපිට මේ එක දේශනාවක් සාකච්ඡාවට බඳුන් කරන්නේ හින්දා සති ගාණක් යනවා. ඉතින් අපි මේ වෙනකොට දේශනා 9ක් අවසන් කරලා තියෙනවා. දැන් අපි ඉන්නේ 10 වෙනි දේශනාවේ. ඉතින් මම ආරාධනා කරනවා මේ ධම්මසුබද්ද සාමින් වහන්සේට අපි ගිය වාරේ නවත්තපු තැන ඉඳලා අපිට මතක් කරලා දෙන්න කියලා මේ 10 වෙනි දේශනාවේ තව කොටසක්. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නිවනේ නිවීම 10 වෙනි දේශනය 204 වෙනි පිටුවේ දෙවනි ඡේදය. අර උච්ඡේද දෘෂ්ටි ගතයි බලාපොරොත්තු වෙන්නේ දෘෂ්ටි මාත්‍රයෙන්ම තමන් නැති වේය කියලා. නමුත් එහෙම කෙරෙන්නේ නැහැ. මක්නිසාද ඔවුන්ගේ ඇතුළත තිබෙන අවිද්‍යාව, තෘෂ්ණා, උපාදාන නිසා මරණින් මතු සිටින්නේ නැහැ කියලා කොයි විදිහේ දෘෂ්ටියක් ගත්තත් ඇත්ත වශයෙන්ම අවිද්‍යාව තිබෙන තාක් තෘෂ්ණාව තිබෙන තාක් යම් කිසි ධර්ම પરම්පරාවක් අනුව පංච උපාදානස්කන්ධය uppajjati දුක්ඛමිදම් පුනප්පුනා මේ දුක්ගොඩ නැවත නැවත හටගන්නවා. අන්න ඒ නිසා මෙතන තියෙන්නේ යථාභූත తත්වයේ පිළිබඳ ගැඹුරු දර්ශනය. එවැන්නක් උඩ ඉඳගෙනයි බුදු පියාණන් වහන්සේ මේ මධ්‍යම ප්‍රතිපදාව ඉදිරිපත් කළේ. අර විදිහට කාමසිකල්ලිකාණ යෝගයටත් අත්තකිලමතාණ යෝගයටත් නැඹුරු නොවන අන්දමට මධ්‍යම ප්‍රතිපදාවක් පෙන්වුවේ යථාභූත ඥාන දර්ශනය මත ඉඳගෙනයි. ඊළඟට අපි බලමු දැන් මෙතන භවය පිළිබඳව. මේ භව විභව කියන වචන සිහිපත් වෙනකොට සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් ලෝකේ පැවැත්ම පිළිබඳව. සමහර කෙනෙක් කල්පනා කරනවා අත්ථි එහෙම නැත්නම් ඇත කියන වචනයය මේ ව්‍යාකරණයේ ප්‍රධාන වචනය කියලා. බොහෝ විට ওই දෘෂ්ටිවාදීනුත් සියල්ල ඇත, සියල්ල නැත. සබ්බං අත්ථි, සබ්බං නත්ථි. ආදී වශයෙන් නොයෙකුත් දෘෂ්ටිවාද ඉදිරිපත් කරගෙන බුදු පියාණන් වහන්සේගෙන් ඒ වාට යම්කිසි පිළිතුරක් බලාපොරොත්තු වුණා. නමුත් බුදු පියාණන් වහන්සේ පෙන්නවා ඇත නැත කියන විවහාරයට වඩා ප්‍රාථමික ස්වરૂපයේ තමයි මූලික වචනේ තමයි අස්මි කියන එක. අස්මිමාන කියලා කියන්නේ. අපි වාක් අපි වාක් අපි ව්‍යාකරණයක් අරගෙන කල්පනා කරලා බලනකොට ව්‍යාකරණේ ප්‍රධාන තැන ගත යුත්තේ මේ අස්මි කියන වචනයයි. අපි සමහර විට කල්පනා කරනවා ඇත කියන එකයි එකෙයි පළමුවන එකෙයි එකයි පළමුවන වචනය කියලා. අත්ති කියලා කියන අත්ති කියන එකයි කියලා. නමුත් අස්මි කියන එකයි මුල් වචනය. ව්‍යාකරණයේ ආරම්භය. හරියට අර කූඤ්ඤ වගේ ලෝකේ මැනීමට උපකාර වන කූඤ්ඤේ වගේ මේ අස්මි මානය. අස්මි කියන වචනය ඇති වුණාට පස්සේ තමයි අනිත් දේවල් ඇති වෙන්නේ. හොඳයි. දැන් අපි මේ 10 වෙනි දේශනාවේ ගත කරන්නේ මේ දේශනාවේදී මුලින්ම ස්වාමීන් වහන්සේ ඉස්සරහට ගත්තා ඉතිඋත්තක පාළියේ එන මේ සූත්‍රයක්. ඒකදී අර බුදුරජාණන් වහන්සේ මතක් කරනවා දීහි භික්කවෙහි දිට්ඨිගතේහි පරියුක්තිතා දේව මනුස්සා ඕලීයන්ති ඒකේ අති දහවන්ති ඒකේ චක්කුමන්තව පස්සන්ති කියලා මේ වගේ ප්‍රකාශයක් කරලා ඒක විස්තර කරලා දෙනවා. ඒ කියන්නේ මේ <clears throat> දැන් බුදුරජාණන් වහන්සේ කෙනෙක් මාර්ගය පෙන්නනවා මෙතන තියෙනවා මේ භව තෘෂ්ණාවක්. එතකොට මෙන්න මේ භව තෘෂ්ණාව මුල් කරගෙන තමයි මෙතන නිකන් අපිට පැවැත්මක් තියෙනවා කියලා හැඟීමක් ඇති වෙන්නේ. හැමතිස්සෙම තණ්හාවේ තියෙන ස්වභාවයක් තමයි ඊළඟ ස්වභාවය පෙන්වන ගතිය. නැත්නම් ඊළඟ ස්වභාවය අල්ලන්න යන ගතිය. ඒකට නැති කියලා කියනවා අපි අර ගිය සතියේ කතා වුණා. ඒ කියන්නේ හරියට නිකන් මේ කන්දක් නිකන් එළියට නැඹුරුලා තිනවා වගේ නැත්නම් කඳු ශිඛරයක් එළියට නැඹුරු වෙලා තියෙනවා වගේ හැමතිස්සෙම ඉස්සරහට දාගත්ත ගතියක්. ඊළඟ මොහොතට නැඹුරු වෙච්ච ගතියක් මේ තණ්හාවේ තියෙනවා. ඒ නිසා මේකට භවනෙත්ති කියලාත් කියනවා. භවය සාධන නිකන් ඊළඟ නැඹුරුවක් වගේ අදහසක්. ඒතකොට <clears throat> මේ තණ්හාවෙන් හැමතිස්සෙම ඊළඟ ඊළඟ මොහොත අල්ලන්න බලාගෙන ඉන්න නිසා අපිට තුල අපේ තුල ඒ සත්‍යය තුල හැඟීමක් ඇති වෙනවා මේ ජීවත් වෙනවා වගේ හැඟීමක් පැවැත් පවතිනවා වගේ හැඟීමක්. එතකොට මෙන්න මේ ජීවත් වීම පැවැත්ම භවයේ ගමන එතකොට මෙන්න මේ නතිය මුල් කරගත්ත. භව නෙත්‍ය මුල් කරගත්ත. තණ්හා මුල් කරගත්ත. ඒ නිරන්තරයෙන් ඊළඟ ඊළඟ මොහොත අල්ලා අල්ලා අල්ලා යන ගතිය හරහා ඇතිවෙච්ච එකතකින් මේ ස්වභාවයක්. ඉතින් එතකොට දැන් බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා මේ தත්ත්වය පෙන්ලා දෙනකොට මෙතන මේ කෙනෙක් පුජ්‍යලේ සත්වයක් නැහැ. මමෙක් කියලා කෙනෙක් නැහැ. මෙතන තියෙන්නේ මෙන්න මේ තෘෂ්ණාවක ස්වභාවයක් මේ පැවැත්ම කියන්නේ තෘෂ්ණාවෙන් ඇති කරන මේ පෙන්눔 කිරීමක්ය කියලා පෙන්නන මේ කතා කරනකොට අන්න මේ මිනිස්සු දෙවියෝ බය වෙනවා මොකද මේ Taman නැති වෙන අය මම නැති වෙන අය කියලා අන්න ඒ අය මේ මේ සංත්‍රාසයටපත් වෙනවා. ඔන්නේ தත්ත්වය බුදුරජාණන් වහන්සේ මතක් කරන ඕලීයන්ති කියලා. ඒ කියන්නේ දැන් මෙතන සඳහන් කරනවා භවරාමා භික්කවේ දේවමනුස්සා භවරත භව සම්මුදිතා තේසම් භව නිරෝධාය ධම්මේ දේශියමානේ න චිත්තම් පක්ඛන්දති අප්පසීදති න සම්තිත්තති නාදි මුච්ඡති එවං ඕලීයන්ති ඒකේ දැන් බුදුරජාණන් වහන්සේ මෙතන මේ තියෙන තෘෂ්ණාවක අවිද්‍යාවක ස්වභාවයක්ය. ඒ දෙන්නගේ තියෙන මේ ප්‍රෝඩාවක්ය මෙතන යන්නේ කියලා පෙන්ලා දෙනකොට අර භවයටම ඇලිච්ච කට්ටිය දෙවි මිනිසුන් ඊළඟ මම ඉන්නවා කියලා හිතාගත්ත දෙවි මිනිසුන් කෙනෙක් ඉන්නවා කියලා හිතාගත්ත දෙවි මිනිසුන් අන්න මේ භව නිරෝධයක් ගැන කතා කරනකොට අන්න ඒ අය සංතාසයටපත් වෙනවා. ඉතින් කන් යොමු නොකර ඒ අය ඉතින් මේ වෙන වෙන දේවල් කල්පනා කරනවා. ඒ වගේම අනිත් පැත්තෙන් පෙනෙනවා අතිධාවන්ති කියලා තවත් පිරිසක් අර මේ භවයක් තියෙනවා කියලා අරගෙන ඒකෙන් නිදහස් වෙන්න හදනවා නැත්නම් මේ භවය දැඩි කොට අරගෙන ඒක ඒක අනිවාර්යෙන් මම මේකෙන් පැනලා යන්න ඕනේ කියලා හිතනවා නැත්නම් ඊළඟ භවය මම පවතින්නේ නැහැ කියලා උච්ඡේද දෘෂ්ටියකට වැටලා මේ මරුණායන් පස්සේ මෙතනින් පස්සේ සියල්ල හමාරයි කියලා හිතා ගන්නවා එතකොටත් අන්න අතිධාවණයකට වැටෙනවා ඉතින් දැන් බුදුරජාණන් වහන්සේ ඊළඟට මේ දෙකම ගන්න නැතුව මේක යථා ස්වභාවය පෙන්වමින් චක්කුමන්තෝ පස්සන්ති කියලා මෙන්න මේ ඇස්සැත්තෝම දකිත් කියලා කාරණයක් වෙන්න මතු කරලා දෙනවා. ඒතර කොහොමද මේ චක්කුමන්තෝ පස්සන්ති? කොහොමද මේ ඇස්සැත්තෝ දකින්නේ කියන කාරණාව මතු කරනවා. එතෙන්ද පෙන්නනවා කතංච බික්කවේ චක්කුමන්තෝ පස්සන්ති ඉද බික්කු භූතං භූතතෝ පස්සති. ඒ කියන්නේ ඇත්ත ඇත්තටියෙන් හේතුන් ප්‍රත්‍යයන් නිසා හටගත්තු ස්වභාවය හටගත් ආකාරයෙන්ම පෙන්ලා දෙනවා. ඊට අමතරව එහෙම දැකව පමණින් නෙමෙයි ඊට පස්සේ තවත් පෙන්වනවා භූතම් භූතතෝ දිස්වා භූතස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති. දැන් මේ වර්තමාන වශයෙන් හේතුන් හරහා හේතුප්‍රත්‍යයන් හරහා යම් යම් දේවල් හටගනිමින් පවතිනවා. ඒ හටගන්නා දේ වර්තමාන වශයෙන් දකිමින් ඒ හටගන්නා එකකවත් ඇලෙන්නේ නැතුව ඒවැය මේ යථා ස්වභාවය තේරුම් තේරුම් ගනිමින් කටයුතු කරනකොට අන්න ඒකාන්ත නිබ්බිදාවක්. ඒක එපා වීමක්. මෙතන මේ සිද්ධියක් මෙතන කෙනෙක් පුජ්‍යලයක් ස්වභාවයක්ද කියලා දෙයක් නැහැ. මෙතන තියෙන්නේ මේ හේතුප්‍රත්‍යයන්ගේ සකස් වීමෙන් නිරන්තරයෙන් ඇති වෙන්න තියෙන ස්වභාවයක් කියලා අන්න වැටහීම හරහා අන්න ඒකාන්ත නිබ්බිදාවක් මේ සිද්ධියෙන් බැහැරට යෑමක් කලකිරීමක් අන්න මේ මනසේ ඇති වෙනවා. අන්න බඳු මේ ප්‍රතිපදාවක තමයි බුදුරජාන් වහන්සේ එතකොට කියන්නේ මෙන්න මේ ඇස්සැත්තෝ කටයුතු කරන්න වෙන්නේ. ඇස්සැත්තෝ කටයුතු කරන්නේ අන්න බඳු මාර්ගයක. දැන් එතකොට මෙන්න මේ කාරණාව කටුකුරුන් සාන්නාසයෙන් මතු කළා. ඊට පස්සේ තමයි අපි දැන් මේ ටික ටික එහාට යන්නේ. එතකොට මේ ඒ යන ගමනේ තමයි මේ දැන් ඔය මතක් කරගෙන යන්නේ දැන් අපි සාමාන්‍යයෙන් ලෝක ව්‍යවහාරයන් අපි හදාගෙන තියෙනවා. අපි කතා කරන්න, ඕනෝන් හා sannivedanaya කරන්න අපිට භාෂාවන් අපි වචන හදාගෙන, ව්‍යාකරණ හදාගෙන, භාෂා හදාගෙන ඉතින් අපි ලොකු දේවල් ඉතින් කරගෙන ඉන්නවා. දැන් අන්න ඒ බඳු පරිසරයක මේ තවදුරටත් මේ අපි හදාගත්ත භාෂා ව්‍යවහාරයන් නිසාම අපේ තියෙන සම්මුතීන් හරහාම අපි කොහොමද තවදුරටත් පැටලෙන්නේ? ඒ කියන්නේ අපි මේ අපේ පහසුවට කියලා දේවල් හදාගන්නේ. නමුත් දන්නේම නැතුව මේ පහසුවට හදාගත්ත දේවල් සත්‍ය දේවල් බවට පත් වෙනවා. ඒ කියන්නේ අපි දේවල් සම්මත කරගන්න අපි මෙන්න මේකට මේ නම දෙමු. මෙන්න මේ කට්ටියට මේ නම දෙමු. මෙන්න මේ ස්වභාවයට මේ නම දෙමු කියලා හැම එකම අපි නම් කරනවා. අර නම් කරාට පස්සේ ඒ නම් කරපු ස්වභාවය මේ හුදු නම් කිරීමක් පමණය. මේක මේ අපි අතර ඇති කරගත්ත සම්මුතියක් පමණය කියන කාරණාව අපිට අමතක වෙලා අපි ඒ නම් කිරීම සියල්ල සත්‍ය වශයෙන් තියනවා කියලා දැඩි මතධාරී தත්වයකට වැවෙනවා. මේ දැඩි මතධාරීව මේවා හැමතිස්සෙම තියෙනවායේ මේ නම් කරා නම් කරා කියන එක අපිට අමතක වීම හරහා මේවා දැන් තියෙනවායේ කියලා අරගෙන මම ඉන්නවායේ කියලා අරගෙන මේ මයික් එක තියෙනවායේ මේ පොත තියෙනවායේ මේ කුටිය තියෙනවාය කියලා. ඉතින් මේ හැම දෙයක්ම ඔන්න ඇත කියලා අන්තයෙන් ගන්නවා. ඉතින් මෙන්න මේ අන්තයට යෑම අපි තුල නිරන්තරයෙන්ම සිද්ධ වෙන්න පුළුවන්. මොකද අපි සාමාන්‍ය සම්මුති ලෝකේ කටයුතු කරනකොට එතකොට මේ හැම දෙයක්ම දකින් මේ හැම දෙම තියෙනවා. ඔන්න දැන් ඊයේ තිබුණා, අද තියෙනවා, හෙට තියේවි. ඊළඟට අද මේ පොත තියෙනවා, අද මේ සාකච්ඡාව තියෙනවා. ඉතින් මේ ආදී වශයෙන් අපි මේ හැම දෙයක්ම භාෂාවෙන් අපි මේවා ඉදිරිපත් කරනවා. ඕනෝන්හා සංනිවේදනය කරගන්නවා. එතකොට මේ භාෂාව ඉදිරිපත් වෙනවා. එතකොට අන්න සියල්ල ඇත කියලා අන්තයකට වැටෙනවා. ඊට පස්සේ තවත් කට්ටියක් කියනවා නෑ මොකක්වත්ම නැහැ සියල්ලම මේ හිතින් හදාගත්ත දෙයක්. මනසේ තියෙන මේ මායාවක් මෙතන තියෙන. කිසිම දෙයක් නෑ කියලා අන්න ඒගොල්ලෝ ටිකක් අර අතිදහවණයකට කියලා සියල්ල නැත කියන අන්තයකටත් යනවා. ඉතින් මෙන්න මේ ඇත නැත කියන අන්ත දෙක සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ ඔය කච්චානගත සූත්‍රයේදී එහෙම මතක් කරනවා සබ්බං අත්ථීතිකෝ කච්චානයන් ඒකවන්තෝ සබ්බං නත්ථීති අයන් ဒ ුතියෝ අන්තෝ කියලා මෙන්න මේ මේ දෙක අන්ත දෙකක් වශයෙන් දෘෂ්ටි දෙකක් වශයෙන් අන්තගාමී වීම සඳහා තියෙන අන්ත දෙකක් වශයෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඊට පස්සේ ඊට පස්සේ කියනවා දැන් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන මාර්ගය. මෙන්න මේ සියල්ල ඇත කියන අන්තය ගන්නෙත් නැතුව, සියල්ල නැත කියන අන්තය ගන්නෙත් නැතුව මේ දෙක මැදින් යන පුදුමාකාර ප්‍රතිපදාවක්. ඒ ප්‍රතිපදාව තමයි බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරන්නේ අවිජ්ජාපච්චය සංඛාරා, සංඛාරපච්චය විඥානං, විඥානපච්චය නාම රූපං, නාම රූපපච්චය සලආයතනං, සලආයතනපච්චය පස්සෝ. මේ ආදී වශයෙන් අන්න සමුදය පක්ෂය දේශනා කරනවා. කොහොමද මේ ඇත කියලා අන්තයක් හැදෙන්නේ? සියල්ල ඇත වෙන්නේ කොහොමද? නැත්නම් ඇත කියලා අපිට හිතෙන්නේ කොහොමද කියලා අන්න සමුදේ පක්ෂය දේශනා කරනවා. ඒකට ඇත කියලා එකක් වෙන්න නම් මෙන්න මේ කරුණු තියෙන්න ඕනේ. මෙන්න මේක නිසයි මේක ඇති වෙන්නේ. ඊළඟට ඒකෙම අනිත් පැත්තත් පෙන්නනවා. අවිජ්ජායත්මේව අශේෂ විරාග නිරෝධෝ සංඛාර නිරෝධා. සංඛාර නිරෝධෝ විඥාන නිරෝධා. විඥාන නිරෝධෝ නාම රූප නිරෝධා. නාම රූප නිරෝධෝ සලආයතන නිරෝධා. ඔන්න ඔය ආකාරයෙන් අන නිරුද්ධ වෙන පැත්ත සියල්ල නැති වෙන ආකාරයත් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. එතකොට මේ ඇත කියන එකයි නැත කියන එකයි තනිකර හේතුන් මතයි රඳා පවතින්නේ. අපි තුල අවිද්‍යාව තියෙනකොට ඔන්න දෙයක් ඇත කියලා අපිට තේරෙන්න පුළුවන්. ඒ අවිද්‍යාව ප්‍රහාණය වුණාට පස්සේ ඔන්න අපිට එතන දෙයක් නැහැ කියලා තේරෙන්න පුළුවන්. ඉතින් එතකොට මේ ඇත නැත කියන අන්ත දෙක තනිකරම එතකොට මේ හේතුප්‍රත්‍යයන් මත පදනම් වෙච්ච සබහායක් තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. එතකොට මේ පටිච්චසමුප්පාදය. එහෙමත් නැත්නම් මේ ඉදප්පච්චේතාව කියන කාරණාව. මේ නිසා මේ වෙයි කියන කාරණාව බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන එක ප්‍රධාන ධර්ම න්‍යායක් ප්‍රධාන ඉගැන්වීමක්. එතෙන්ද එතකොට මේ අන්ත අතහැරලා සම්පූර්ණයෙන්ම මේ සම්පූර්ණ භව ගමනම මේ පැවැත්මම මෙන්න මේ හේතුඵල ධමයක් තුලින් විස්තර කරනවා. එතකොට 204 වෙනිදාට පටන් ගන්නවා. ඊළඟට මේ යන ගමනේ එතකොට අර භාෂා ව්‍යවහාරයන් වල දැන් ඔන්න කටුකුරුන් සාන්නාසේ තව කාරණාවක් මතු කරනවා. සාමාන්‍යයෙන් අපි හිතනවා ඇත කියන එකය මේකේ පටන් ගැනීමට හේතුව තියලා තියෙන හිතා නිසායි අපි මේවා මේ භාෂාවන් හටගත් හඳුනා මේ ඉදිරිපත් කරගත්තේ. ඕනෝන්ට භාෂා ව්‍යවහාරයක් අවශ්‍ය වුණේ මේ දේවල් තියෙන නිසායි කියලා අත්ති කියන එක කෙනෙක් හිතන්න පුළුවන් මේකේ මේ ලෝකේ තියෙන මූලම ස්වභාවය ඒකේ කියලා. නමුත් ඒක නෙමෙයි කාරණාව අස්මි කියලා. වෙමි කියලා මේ මාන්නයක්. මම ඉන්නවා කියලා වගේ හැඟීමක් මේ සත්‍යය තුළ තියෙනවා. ඔන්න ඔතනින් තමයි පටන් ගන්නනේ කියලා ස්වාමීන් වහන්සේ කාරණයක් ඉදිරිපත් කරනවා. මොකද අපි මොකක් හරි හිතාගත්තා නිසා දැන් මම ඉන්නවා. ඒක හිතාගත්තට පස්සේ දැන් මම ඉන්නවා නම් ඔන්න තවත් කෙනෙක් තව තැනක ඉන්නවා කියලා අපිට ව්‍යවහාර කරන්න සිද්ධ වෙනවා. මම මෙතන ඉන්නවා, එයා එතන ඉන්නවා. කියලා ඔන්න දැන් භාෂාවක් පටන් ගන්නවා. මම හා සම්බන්ධයෙන් කියන්න ඕන ඔන්න විභක්තියක් නැත්තම් පුරුෂ ස්වභාවයක් හඳුනා ගන්න ඕන උත්තම පුරුෂ කියලා ඔන්න අපි මම ඉන්නවා කියලා කියනවා. නැත්තම් මම වෙමි මම සිටින්නෙමි කියලා ඔන්න අපි උත්තම පුරුෂයෙන් ප්‍රකාශ කරනවා. ඔන්න තව කෙනෙක් ගැන කතා කරනකොට ඔහු සිටි කියලා ඔන්න මේ ප්‍රථම පුරුෂයෙන් කතා කරනවා. ඉතින් එතකොට මෙන්න මේ භාෂා ව්‍යවහාරය ඔන්න කැඩලා ඔන්න මේ මම මෙතන ඉන්නවා එයා අතන ඉන්නවා කියලා අන්න මේ එතන මෙතන කියන සංකල්ප මත වෙනවා. මමයි ඔහුයි කියලා සංකල්ප මත වෙනවා. ඊළඟට වෙන බාහිර ඉන්න කෙනෙක් තවත් එක්කෙනෙක් කියලා අන්න ඈතින් ඉන්න කෙනෙක් ගැන ඔන්න තව සංකල්ප මත වෙනවා. ඔන්න ඉතින් තනිකරම මේ භාෂාව ටික ටික ටික ටික නිකන් අතුපතර විහිදලා වැඩෙනවා. ඉතින් ඒවා අපි ව්‍යාකරණ සම්බන්ධය කරගෙන මේ භාෂාවේ වචන එහෙම හඳුන්ලා දීලා ඊට අපි හොඳට ජයටම මේ sannivedanaya යෙදෙනවා. ඉතින් මෙන්න මේ කාරණාව කොහොමද ඇති වෙන්නේ කියලා ඔන්න දැන් ස්වාමීන් වහන්සේ විස්තර කරගෙන එනවා. හොඳයි අපි ටිකක් ඉස්සරහට යමු. අපි නිදසුණක් වශයෙන් දැන් නිදසුණක් වශයෙන් අපි කිව්වොත් යම්කිසි දෙයක් තිබෙනවා කියලා ඊළඟට අහන ප්‍රශ්නය ඒක කොතනද තියෙන්නේ කියලයි. ඒක තියෙන්නේ කොතනද? ඒක තියෙන්නේ එක්කෝ මෙතන. එහෙම නැත්නම් එතන. එහෙමත් නැත්නම් ඔතන. ඔය තුන් තැනින් එකක වෙන්න ඕනේ. එක්කෝ මෙතන නම් ඒක මෙතනක් වෙන්නේ කොහොමද? මා ඉන්න තැන. එතන වෙන්නේ ඔහු ඉන්න තැන. ඔතන වෙන්නේ ඔබ ඉන්න තැන. ඔන්න එතකොට අර පුරුෂ තුන එනවා. උත්තම පුරුෂ, ප්‍රථම පුරුෂ, මධ්‍යම පුරුෂ. සමහර ව්‍යාකරණවල ප්‍රථම පුරුෂය තමයි ඈත ඉන්න කෙනා. මම තමයි උත්තම පුරුෂයා. ඔබ තමයි මධ්‍යම පුරුෂයා. ව්‍යාකරණයේ සැකිල්ල උතනයි. ව්‍යාකරණයේ මූලික ව්‍යුහය, මූලික රටාව උතනයි තියෙන්නේ. එතකොට මම වෙමි, ඔබ වෙහි, ඔහු වෙයි. ඒ විදිහට අස්මි කියන එහෙම නැත්නම් මම කියන දෘෂ්ටි කෝණය අනුවයි යම්කිසි දෙයක පැවැත්ම පිළිබඳ කතා කරන්න වෙන්නේ. අර අත්ති, නත්ති කියන ඒකාන්ත අස්තිත්වයක් හෝ ඒකාන්ත නාස්තිත්වයක් නැtei කියලයි බුදු වහන්සේ දැක්ුවේ. ඒවා අන්ත දෘෂ්ටි හැටියට දැක්ුවේ. මෙන්න මේ නිසයි. මම එක් ඇති වුණාට පස්සේ තමයි යම්කිසි දෙයක් තිබෙනවා කියලා එන්නේ. ඒ තිබෙන එක තිබෙන තැන එතන නම් ඒ මම නැති තැන. එහෙම නැත්තම් මට වඩා ඈත තැන. ඔතන නම් මා ඉදිරියේ ඉන්න ඔබ ළඟ. මෙතන නම් ඒක මා ළඟ. මෙයින් අපට පේනවා මේ අස්මිමානය මුළු මහත් ලෝකයේම මුළු මහත් ව්‍යාකරණයේම ආරම්භය වගේ. මේ අස්මි කියන එක. අපි කලින් අවස්ථාවක ඉත්ත භාව අඤ්‍යතා භාව කියන වචන දෙක ගැන කතා කරනකොටත් ওই විදිහේ දෙයක් කියන්න සිද්ධ වුණා. බුදු පියාණන් වහන්සේ තවත් විශේෂ කාරණයක් පෙන්වුම් කරනවා. මේ අස්මි කියන එක මේ අස්මි කියන හැඟීම අස්මිමානය අහේතු අප්‍රත්‍යව සිදුවන දෙයක් නෙවෙයි. ඒ කියන්නේ හේතුවක් ප්‍රත්‍යක් නැතිව ඇති වෙන දෙයක් නෙවෙයි. එහෙම ඇති වෙන අස්මිමානයක් නම් මේක කවදාවත් නැති කරන්න බෑ. නමුත් යම්කිසි හේතුප්‍රත්‍ය නිසා මේ අස්මි කියන එක වෙන්නේ. ඒ හේතුප්‍රත්‍ය නිසා තියෙන බව අඟවන වචනයක් තියෙනවා. උපාද කියන එක. දැන් අපි පංච උපාදාන උපාදාය කියන එක. සමායන උපාදාය කියන එක. දැන් අපි පංච උපාදාන ඛණ්ඩ කියලා වචනයක් යොදනවා. සාමාන්‍යයෙන් අපි කියනවා උපාදාන ඛණ්ඩ පහ කියලා. මේ උපාදාන කියන වචනය බොහෝ විට පරිවර්තනය කෙරෙන්නේ දැඩිව අල්වා ගැනීම කියලා. මේ දැඩිව අල්වා ගැනීම කියලා පාවිච්චි වෙන නිසා සමහර කෙනෙක් අහනවා එහෙනම් ටිකක් බුරුලෙන් අල්ලා ගත්තට වරදක් නැහැ නේද කියලා. එහෙමත් සමහර කෙනෙක් අහනවා. අන්න ඒ උපාදාන කියන වචනය වචනේ පරිවර්තනයේ ඒ තරම්ම හරිය කියලා කියන්න අමාරුයි. මෙතන උප කියලා කියන්නේ සමීපාර්ථයෙන්. ඒ බව පේනවා දැන් සමහර තැන්වල තියෙනවා උපේති උපාදීයති කියලා. මේ වචන දෙක එකට සඳහන් වෙනවා. උපේති කියන්නේ උප එකතු කිරීම ඊ කියන ධාතුවේ යාම කියන අදහස තියෙනවා. උපේති කියන්නේ ලං වෙනවා. උපාදීයති කියන්නේ ලං වෙලා අල්ල ගන්නවා. මෙතන අල්වා ගැනීමක් පමණක් නෙමෙයි අල්වාගෙන හිඳීමක්. එතකොට මේ මුල් මහත් පැවැත්මම තියෙන්නේ ධර්මානුකූලව කල්පනා කරනකොට අල්ලාගෙන ඉඳීමක් මතයි. එහෙම නැත්නම් අල්ලා ගැනීමක් මතයි. අ හේතු අප්‍රත්‍යකව නෙවෙයි. හොඳයි. මේක ඉතින් ස්වාමින්වහන්සේ මේ විභක්ති රූප ඊළඟට ධාතු කොටස් එහෙම අරගෙන ව්‍යාකරණය විස්තර කරගෙන යනවා. ඉතින් දැන් බුදුරජාණන් වහන්සේ කරන එක ප්‍රධාන මේ ඉගැන්වීමක් තමයි දැන් මේ අස්මි කියන මේ ස්වභාවය. වෙමි කියන මේ ස්වභාවය අහේස් අහේතු අප්‍රත්‍ය වලින් නෙමෙයි මේක හට aran තියෙන්නේ මේකට හේතුවක් තියෙනවා. ඒතකොට මෙන්න මේ කාරණාව ඉතාම වැදගත්.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 රූපය ඇල්ලුවා නම් අන්න වෙමි කියලා හැඟීමක් එන්න පුළුවන්. ඊළඟට වේදනාවක් ඇල්ලුවා නම් වෙමි කියලා හැඟීමක් මම ඉන්නවා වගේ හැඟීමක් එන්න පුළුවන්. ඊළඟට සංඥාවක් ඇල්ලුවා නම් ඔන්න මම වෙමි මම ඉන්නවා කියලා හැඟීමක් එන්න පුළුවන්. සංස්කාරයක් මාව කරේ ඇල්ලුවා නම් අන්න මම වෙමි කියලා හැඟීමක් එන්න පුළුවන්. විඥානයක් මාව කරේ ඇල්ලුවා නම් හිතේ ස්වභාවයක් මාව කරේ ඇල්ලුවා නම් මම වෙමි මම ඉන්නවා කියලා හැඟීමක් එන්න පුළුවන්. ඒකට මේ එකක්වත් අල්ලලා නැති වෙලාවට එහෙමනම් වෙමි කියලා හැඟීමක් එන්න බෑ. ඒක අපි හැමතිස්සෙම ඇල්ලුවොත් පමණක් ඔන්න මතුවෙන ස්වභාවයක් තමයි ඒ අනුව මෙන්න මේ වෙමි කියන හැඟීම. මම ඉන්නවා කියලා හැඟීමක් එන්න නම් උපාදානස්කන්ධ පහෙන් එකක් හරි අල්ලලා තියෙන්න ඕන. එතකොට මේ එකක් හරි අල්ලපු වෙලාවට ඔන්න මමයා ඉස්සරහට එන්න පුළුවන්. නිකන් ඉන්නවා වගේ හැඟීමක් මම ජීවත් වෙනවා. මේක මටයි අයිති. මම තමයි මෙතන ඉන්නේ. මම තමයි ලොක්කා. මම තමයි අහන් ඉන්නේ කියලා මොකක් හරි මමයා ඉස්සරහට ආපු ස්වභාවයක් අපේ හිතේ ඇති වෙන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේක මේ නෝ අනුපාදාය. අනු මේ උපාදාන රහිතව නම් නෙමෙයි මේක වෙන්නේ. හැමතිස්සෙම උපාදානයක් සහිතවයි මෙන්න මේ වෙමි කියලා මේ හැඟීමක් අපේ හිතේ ඇති වෙන්නේ. එතකොට ඒ කාරණා තමයි ටික ටික විස්තර කරන්නේ. දැන් අර අපි ඉස්සරහට ගත්ත කච්චානගත සූත්‍රයේත් මේ බුදුහාඳුර කියන උපය උපාදාන අබිනිවේෂ විනිබද්දෝ කච්චායන් ලෝකෝ යේබුහිය. මේ ලෝකේ ඉන්න සත්වය උපය කියලා කියන්නේ දේවල් වල ලං වෙලා ඉන්න ස්වභාවයක්. උපාදාන කියන්නේ දැඩිව ග්‍රහණය කරගෙන ඉන්න ස්වභාවයක්. උපය උපාදාන පිළිබඳව ඊළඟ අබිනිවේෂ ඊළඟට අබිනිවේෂ කියලා කියනවා ඒවට බැසගෙන ඉන්න ස්වභාවයක් නැත්නම් ඒවා තුල පළපදියම් වෙලා ඉන්න ස්වභාවයක් මෙන්න ඊළඟට විනිබන්දෝ මේවා නිකන් බැඳිලා ඉන්න ස්වභාවයක්. ඒතකොට මෙන්න මේ ස්වභාවයෙන් යුක්තයි මේ ලෝකේ ඉන්න මිනිස්සු බහුල වශයෙන්ම. අපේ හිත නිරන්තරයෙන්ම නිදහසේ නෙමෙයි ඉන්නේ. හැමතිස්සෙම මොහොකට හරි හේත් වෙලා ඉන්නේ. මොකක් හරි ලං කරගෙන ඉන්නේ. මොකක් හරි එක්ක දැඩිව ග්‍රහණය කරගෙන ඉන්නේ. එහෙම නැත්නම් මොකක් හරි තුල සම්පූර්ණයෙන්ම පළපදියම් වෙලා. මොකක් හරි තුල බැසගෙනම ඉන්නවා. එතකොට ආයි ගැලවීමක් නැහැ. සම්පූර්ණයෙන් බැසගත්තා කියන්නේ දැන් මුළු ලෝකෙම නැහැ යාට. එයා ඉන්නේ සම්පූර්ණ මේ බැසගත් ලෝකෙ තුල. එයා ජීවත් වෙන්නේ සම්පූර්ණ මේ හිතින් අල්ලගත්ත, හිතින් බැසගත්ත මතිමතාන්තර තුල. එහෙම නැත්නම් මේ මතිමතාන්තර මතිමතාන්තර දැඩිව ග්‍රහණය කරගෙන ඉන්නවා. එහෙමත් නැත්නම් ඒවට නිකන් ලං වෙලා ඒවා තමයි සාමාන්‍යයෙන් ඇසුරු කරන්නේ. ඉතින් මෙන්න මේ වගේ ස්වභාවයක් තමයි ලෝකේ අපි තුල සාමාන්‍යයෙන් බහුල වශයෙන්ම තියෙන්නේ. ඉතින් අර දැන් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන මාර්ගය තුල එහෙම නැත්නම් මේ ධර්ම මාර්ගය තුල ඇත්තරම අපි තුල තියෙන මෙන්න මේ උපාදාන කරන ගතිය, දැඩිව අල්ල ගන්නා ගතිය, මතිමතාන්තරවල දැඩිව එල්බ ගන්නා ගතිය. ඒවා තුල පළපදියම් වෙන ගතිය එහෙනම් අපි අපෙන් ඈත් වෙන්න ඕනේ. අපින් අපෙන් ටික ටික ඒක ෂේ වෙලා යන්න ඕනේ. අන්න ඒක ෂේ වෙලා යනවා නම් අන්න ටික ටික අපිට සහනයක් දැනෙන්න ඕනේ. නිදහසක් නිදහස් ස්වභාවයක් තේරෙන්න ඕනේ. යම් සැනසීමක් තේරෙන්න ඕනේ. මොකද මේ හැමතිස්සෙම උපාදානයක් හරහා අන්න අනිවාර්යෙන් දුකක් හට ගන්නවා. ඒතර මෙන්න මේ දුක අඩුවීමක් එහෙනම් යෝගාවචරයට තේරෙන්න ඕනේ මේ උපාදාන අඩු වෙනවා නම්. එයාට උපාදාන අඩු වෙලා දුකක් දුක අඩු වීමක් තේරෙන්නේ නැත්නම් ඒ කියන්නේ තාම භාවනාවක් කරලා නැහැ. මොකද තාම මේ මේ පාර හරියට ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ අපි සතිපට්ඨානයක් වඩනවා නම් උදාහරණයක් වශයෙන් අපි තුල මේ උපාදාන අඩු වීමක් තේරෙන්න ඕනේ. අපි තුල මේ දැඩිව ග්‍රහණයක් අඩු වෙන බව තේරෙන්න ඕනේ. ඊළඟට දුකේ දුකේ අඩුවීම තේරෙන්න ඕනේ. අන්න අඩු වෙන බවක් තේරෙනවා නම් අන්න අපි තුල දහමක් වැඩෙනවා කියලා කියන්න පුළුවන්. මොකද එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය ටික ටික මේ දැඩි ග්‍රහණයන්ගෙන් අයින් වෙන එල්බ ගැනීම වලින් අයින් වෙන ලං වී සිටීම් වලින් අයින් වෙන ඊළඟට පළපදියම් වීම වලින් අයින් වෙන ඒ වෙනුවට හිතේ ඇති කරගන්නා එක්තරා වූ නිදහස් ස්වභාවයක් මේ කිසිම දෙයකට ඈඳෙන්නේ නැතුව කිසිම දෙයකට හේතු වෙන්නේ නැතුව කිසිම දෙයක් දැඩිව අල්ලබදා ගන්න නැතුව අන්න නිදහසේ ඉන්න ස්වභාවයක්. ඔන්න ඒ පැත්තකට තමයි ඒ කතකින් එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය සකස් වෙලා තියෙන්නේ. හොඳයි අපි ඉස්සරහට යමු. දැන් මේකෙදී අපිට මතක් කරන්න පුළුවනි අපි අර කලින් දේශනාවකදී කඹයක් වරපටක් ඇඹරෙන ආකාරය ගැන යම්කිසි උපමාවක් කළා. මේ එක් එක් උපමාවක් අපිට නැවත නැවත මතක් කරගන්න වෙනවා. ධර්මයේ පිළිබඳ යම්කිසි ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට. මේ උපමාව අපි කලින් අපි ඉදිරිපත් කළේ දැන් කෙටියෙන් කියතොත් දෙදෙනෙක් යම්කිසි කඹයක් හෝ වරපටක් අඹරන්න පටවල් ගණනාවක් දඟ ගහනවා. හැබැයි දඟ ගහන්නේ දෙන්නම එක පැත්තටයි. එක දිශාවකටයි මේ දඟ ගහගෙන යන්නේ. එහෙම දඟ ගහනකොට කොයිතරම් කාලයක් දඟ ගැහුවත් ඒක දඟ වැටෙන්නේ නැහැ. එක පැත්තකින් වැටෙන දඟේ අනිත් පැත්තෙන් ලිහෙන නිසා. නමුත් යම් කෙනෙක් මැදින් අල්ලගත්තොත් මොකද වෙන්නේ? මැදින් අල්ලාගෙන ඉන්නවා නම් අන්න කඹයක් වගේ දෙයක් හැමරෙනවා. ඔන්න භවයක්. ওই විදිහේ දෙයක්. උන භවයත් ඔය විදිහේ දෙයක්. අර උපාදානේ නිසයි අර අල්වාගෙන ඉඳීම නිසයි මේ කඹය ඇඹරෙන්නේ. වෙන පිටින් කෙනෙක් බලාගෙන ඉන්නකොට හිතෙනවා මේ තැනත්තා කඹයක් අල්ලාගෙන ඉන්නවයි කියලා. නමුත් සිදුවෙන්නේ මොකද්ද? අල්වාගෙන ඉඳීම නිසා කඹයක් වැනි දෙයක් ඇති වෙනවා. එහෙම නැත්නම් මේකයි ලෝක ස්වභාවය. යම් කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. යමක් හට ගන්නවා නම් ඒ සියල්ල නිරුද්ධ වෙනවා. හැම හැම දඟලීමක්ම දැඟලීමකින් කෙලවර වෙනවා. ස්වාභාවිකව හැම දඟලීමක්ම දැඟලීමකින් ඉබේම ඉවර වෙනවා. නමුත් අර මැදින් උපාදානයේ නිසා අන්න ඒවා එකතු වෙලා අර පුද්ගලයාගේ අත කිටි කිටියේ තදවන තරමට උපාදානයේ නිසා මහා ගැට රාශියක් වැටෙනවා. දඟ රාශියක් එකතු වෙනවා. අන්න ඒ විදිහේ දෙයක් තමයි මේ. උපාදාන පත්‍ය භවෝ. උපාදානයේ නිසයි භවය තියෙන්නේ. හොඳයි. මීට කලිනුත් එතකොට ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු උපමාවක් තමයි දැන් ආයෙත් ඉස්සරහට ගන්නෙ. දැන් අපි දන්නවා කඹයක් හඹරනකොට දෙන්නෙක් අපි තුමු පොටවල් දෙකක් අරගෙන එක්කෙනෙක් එක පැත්තකට හඹරනවා අනිත් එක්කෙනා ප්‍රතිවිරුද්ධ පැත්තට හඹරනවා. උදාහරණයක් වශයෙන් එක්කෙනෙක් මොකක්ද ඒකට කියන්නේ මේ ඔල්ලෝසු කට්ට කරගෙන පැත්තට අඹරනවා අනිත් එකන ඔල්ලෝසු කට්ට කරගෙන පැත්තට විරුද්ධ පැත්තට අඹරනවා. ඔන්න එතකොට සම්පූර්ණයෙන්ම මේක හොඳට වෙලු කැවිලා කඹේ එනවා. නමුත් අපි හිතමු දෙන්නම දෙපැත්තේ හිටියට අඹරන්නේ එකම දිශාවට නම් මම අඹරන්නේත් ඔන්න ඔල්ලොටු ඔල්ලොසු කට්ට කැරකෙන පැත්තටමයි අනිත් එකන අඹරන්නේත් ඔල්ලොසු කට්ට කැරකෙන පැත්තටමයි. එහෙමනම් මේකේ කොච්චර කැරකුවත් දෙන්නයි දෙන කොයිතරම් කැරකුවත් මේක මේ මම අඹරනකොටම අනිත් පැත්තෙන් එයා ඒ පැත්තට අඹරනවා හින්දා එයා ලිහිලා ලිහෙන්න ගතියක් ඇති වෙනවා. ඒ කියන්නේ කවදාකවත් මේ කම්බයක් ඇඹරෙන්නේ නැහැ. වරපටක් ඇඹරෙන්නේ නැහැ. මොකද දෙන්නම එකම දිශාවට තමයි අඹරන්නේ. නමුත් දැන් මේ ස්වාමීන් වහන්සේ මතක් කරන බැරි වෙලාවත් මැද්දෙන් එක්කෙනෙක් ඉඳලා අල්ලගත්තොත් මොකද වෙන්නේ? දැන් එයා ඇල්ලුව නිසා දැන් මම අඹරනකොට මගේ මං ඉන්න තැන ඉඳලා ඉඳලා ඒ අල්ලගත්ත තැන දක්වා ඔන්න තව එක කඹයක් ඇඹරෙනවා. හරි එයා අල්ලගත්ත තැන ඉඳලා ඊළඟ තැන දක්වා ඔන්න තව කඹයක් ඇඹරෙනවා. එතකොට කඹය දැන් කොටස් දෙකක් වගේ ඔන්න දැන් කඹයක් ඇඹරෙන්න පටන් ගන්නවා. මොකද එයා අල්ලගෙන ඉන්නවා මැද්දේ. හැබැයි පැත්තෙන් ඉඳන් බලන කෙනෙකුට තේරෙනවා අන්න දැන් මෙතන කඹයක් හැඹරෙනවා කියලා තමයි යාට තේරෙන්නේ. පැත්තෙන් ඉඳන් බලනකොට මොකද හොඳට වෙලු කැවිලා තියෙන්නේ. අරයා හොඳට තදට අල්ලගෙන ඉන්නවා, කිටි කිටි අල්ලගෙන ඉන්නවා. මෙහෙන් එක්කෙනෙක් අඹරනවා. ඒ ඇඹරීම හරහා කඹේ මේ පැත්තෙන් සකස් වෙනවා. අර පැත්තෙනුත් අනිත් එක නාඹරනවා. මෙයා මැද්දෙන් අල්ලා ඉන්නවා. එතකොටත් තන කඹේ සකස් වෙනවා. එතකොට දැන් කඹයක් තියෙනවා කියලා හැඟීමක් තමයි ඇති වෙන්නේ. ඒතර ස්වාමීන් වහන්සේ මතක් කරනවා මෙන්න මේ මැද්දෙන් අල්ලා ගැනීම නිසා තමයි දැන් මේ කඹයක් කියලා වගේ ස්වභාවයක් දැන් මතුවෙන්නේ. බැරි වෙලාවත් අර මැද්දේ ඉන්න කෙනා අතහැරියොත් එහෙම අර වෙලු ටික ඔක්කොම ආයෙත් ලිහෙන්න ගන්නවා. මොකද අර ඇල්ලීම නිසයි මේ වෙලු කැවිලා තියෙන්නේ. මෙන්න මේ උපමාව ඊටාම රසවත් උපමාවක්. ඒත් අපිට තේරෙනවා මේ මැද්දෙන් ඇල්ලුව නිසයි මේ කඹයක් දැන් මතුවෙන්නේ. කඹයක් මේ මේ මේ ඇඹරෙන්නේ. එහෙම නැත්නම් අල්ලගෙන හිටියේ නැත්නම් මේ දෙන්නම එක පැත්තටම අඹරන හින්දා මේකේ කඹයක් මේ වෙඩු කැවෙන්නේ නැහැ. දඟලන්නේ නැහැ. දඟ කැවෙන්නේ නැහැ. ඉතින් ඒතර මේ අල්ලා ගැනීම නිසා භව තත්වයක් ඇතිවීම කියන කාරණාව බුදුරජාණන් වහන්සේ පෙන්වන ඊටාම සූක්ෂම දේශනාවක්. මොකද භව තෘෂ්ණාව කියන එක ඇත්තරම පෙන්වන්නේ ඒ කියන්නේ අපි අර මුලින්ම කතා කළා වගේ අපිට හැමතිස්සෙම මේ ඉන්න ස්වභාවය ගැන තියෙන හරිම අප්‍රුප්තිකර බවක්. හැමතිස්සෙම ඉන්න తত্ত্বය මදි අපිට ඕනේ තව ඊට වඩා වෙනත් තත්යකට යන්න. ඒතර මේ භව ස්වභාවයක්. එහෙම නැත්නම් භව තෘෂ්ණාවක් අපි තුල ක්‍රියාත්මක වෙනවා. මේ ඉන්න ස්වභාවයෙන් වෙනත් ආකාරයකට පත්වීම සඳහා. ඉන්න ස්වභාවයෙන් අලුත් තත්වයකට යෑම සඳහා. ඉන්න ස්වභාවයේ ඒකාකාරී මට බැරිද මීට වඩා ප්‍රණීත තත්වයකට යන්න. මීට වඩා සැපවත් තත්වයකට යන්න. මීට වඩා සතුටුදායක තත්වයකට යන්න. මේ ඉන්න ස්වභාවය මට හරි කම්මැලි. ඒතකොට මෙන්න මේ ඌමනාව මෙන්න මේ ආශාව අපි තුළ නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. ඒකට මේ භව තණ්හාවෙන් මෙහෙවලා ඊළඟට අපි ඔන්න ඇහෙන් රූප බලනවා. ඔන්න එතකොට අන්න කාම තණ්හාව ඇහැ හරහා ක්‍රියාත්මක වෙනවා. ඔන්න භව තණ්හාවෙන් මෙහෙවලා අපි කනෙන් ශබ්ද අහනවා. ඔන්න ඒ හරහා කාම තෘෂ්ණාව ක්‍රියාත්මක වෙනවා. භව තණ්හාවෙන් මෙහෙවලා අපි ඔන්න විකල්පයක් වශයෙන් ඔන්න නාසයෙන් ගඳක් සුවඳක් බලනවා. ඔන්න කාම තණ්හාවක් ක්‍රියාත්මක වෙනවා. භව තණ්හාවෙන් මෙහෙවලා ඒ වෙලාවේ ඔන්න දිවෙන් රසයක් බලනවා. අන්න එතෙන්දී මේ කාම තණ්හාවත් ක්‍රියාත්මක වෙනවා. භව තණ්හාවෙන් මෙහෙවලා ඊළඟට අන්න අපි මොකක් හරි ස්පර්ශයකට යනවා. එතකොට කාම තණ්හාවත් ක්‍රියාත්මක වෙනවා. ආයෙත් භව තණ්හාවෙම මෙහෙවලා අපි මොනවා මොනවා හරි කැමති දේවල් හිත හිතා ඉන්නවා. එතනත් ඔන්න කාම තණ්හාවට යනවා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් මේ භව තණ්හාවයි කාම තණ්හාවයි බොහොම ළඟ සමීප ඇසුරක් පවත්වනවා. ඒතර මෙන්න මේ தත්ත්වය තුළ අපිට හැඟෙනවා නිකන් අපි ඉන්නවා මම දැන් ජීවත් වෙනවා මම කනවා මම බොනවා මම ඇවිදිනවා මම රූපවාහිනී බලනවා මම කතා කරනවා මම දුරකථන ඇමතුමක් දෙනවා මම හෙට කොහේ හරි යනවා මම හෙට යාව හම්බ වෙනවා. ඉතින් ඔන්න අපිට මේ අද ගැන, හෙට ගැන, ඊළඟ මාසය ගැන, ඊළඟ අවුරුද්ද ගැන ඉතින් ලොකු පැවැත්මක සේයාවක් අපේ හිතේ ඇති වෙනවා. අපේ හිතේ නිරන්තරයෙන්ම අන්න දැන් මම දැන් ඊයේ ජීවත් වුණා, අදත් ජීවත් වෙනවා, හෙටත් ජීවත් වෙනවා, ඊළඟ මාසෙත් ජීවත් වෙනවා, ඊළඟ අවුරුද්දේ ජීවත් වෙනවා. ඉතින් මේ පුදුමාකාර පැවැත්මක් පිළිබඳව සංඥාවක්, පැවැත්මක් පිළිබඳව ලොකු මේ පරිච්ඡේදයක් කොහොමද දැන් අපේ හිතේ මැවෙනවා. ඒතකොට මම අන්න අර මොකද අර හිත ගැන ඇල්ලුවා භව තෘෂ්ණාවෙන් මෙහෙවුණා ඒකෙන්ම දැන් අල්ලගත්තා අන්න ඊළඟ தত্ত্বය හැමතිස්සෙම ඒතකොට මේ භව තණ්හාවෙන් දෙන්නේ එකතකින් බැලුවාම නිකන් ලණුවක් තමයි දෙන්නේ කියන්නේ දැන් ඉන්න தত্ত্বය ඒකාකාරී වෙනකොටම එයා ඉල්ලනවා දැන් දැන් මට මාකරු රූපයක් බලන්න ඕනේ. ඕනේ ඉතින් රූපවාහිනිය බලනවා. ඕනේ චිත්‍රපටයක් බලනවා. හැබැයි ඒකත් හරි తాවකාලිකයි. මේ දෙන සීනි බෝලේ හරිම తాවකාලිකයි. ඒක ඇති වෙලා නැති වෙලා යනවා බොහොම ටික කලාවෙන්. ආයෙත් අර ඒකාකාරී தත්ත්වෙම වැටෙනවා. අන්න බෞද්ධුන්හාවේ ප්‍රශ්නාවෙන් කියනවා මට දැන් සින්දුවක් අහන්න ඕනේ කියලා. ඔන්න ඉතින් සින්දුවක් කනේ ගහගෙන ඔන්න අහනවා ඉතින්. හැබැයි ඒකත් අවසන් වෙලා යනවා විනාඩි දෙක තුනයි. ඒකත් අවසානයි ආයෙත් අර ඒකාකාරී තත්ත්වයටපත් වෙනවා. ඉතින් එතකොට මෙන්න මේ හැම තිස්සෙම මේ ස්වභාවයෙන් අන්‍ය ස්වභාවයටපත් වෙන ස්වභාවයක්. ඉත්ත භාව අන්‍යතා භාව කියලා මතක් කරනවා. මේ ස්වභාවයෙන් ඊළඟ ස්වභාවයක් පතන පතන ගතිය අපි තුන නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙන ගතිය තමයි මරණ මොහොතේදීත් ක්‍රියාත්මක වෙන්නේ. මරණ මොහොතේදීත් එතකොට මේ ස්වභාවය මදි මට ඊළඟ ස්වභාවයක් ඕනේ. මේ භවය මදි මට ඊළඟ භවයක් ඕනේ. ඔන්න දැන් ඊළඟ භවයේ ඉල්ලුවා. ඔන්න මායයත් ඔන්න දුන්නා. ඔන්න ඒකත් අල්ලගත්තා. ඒ අල්ලගත්ත භවය තුලත් ඔන්න අපි ඊළඟ මොහොත ඊළඟ මොහොත ඊළඟ මොහොත කියන ඊළඟ එක ඊළඟ එක අල්ල අල්ල අල්ල අල්ල දිගට දිගට යනවා. ඉතින් ඒ භවයෙන් මේ භවයට එනවා මේ භවයෙන් තව භවයකට යනවා තව භවයකින් ඊළඟ භවයට යනවා. ඉතින් මුළු සංසාරේ පුරා කල්ප ගණන් ඉතින් සැරිසරනවා. ඔන්න ඔයගේ ස්වභාවයක් තමයි එතකොට තියෙන්නේ. එතකොට දැන් යම්ස කෙනෙක් හැබැයි මේ දේ අතහැරියා නම් එක අතකින් අර ලනුව අතහැරියා නම් අන්න පොඩ්ඩක් හරි වෙලු ටික ලිහෙනවා. පොඩ්ඩක් අර අත කිටි කිටි අල්ලන් හිටියේ ගතිය වෙනවට අන්න දැන් පොඩි සහනයක් දැනෙනවා. මොකද අර වෙලු කීපයක් හරි ගැලවිලා. වෙලු කීපයක් හරි ලිහිලා ගිහිල්ලා. ඉතින් අපි හරි බයයි හැබැයි අතහරින්න. මොකද මේ අතහැරියාම මොකක් වෙයිද දන්නේ නැහැ කියලා මම නැති වෙයි කියලා අන්න හරි අමාරුයි හරි බයයි අතහරින්න. ඔය ප්‍රශ්නේ තමයි ඉතින් අපිට තියෙන්නේ. හොඳයි. මේක මේ අපි උපමාවකට කිව්වා පමණක් නෙවෙයි. මේකට අපිට හේතු සාධක ඉදිරිපත් කරන්න පුළුවන් සූත්‍ර ආශ්‍රයෙන්. මේ උපාදාය කියන වචනේ විශේෂයෙන්ම මතක තබා ගත යුතු එකක්. උපාදාන කියන්නේ අල්ලා ගැනීම පමණක් නොවේ. දැඩිව අල්ලා ගැනීම කියන අදහසම නෙවෙයි. ඇත්ත වශයෙන්ම ලං වී අල්ලා ගැනීම. මේ අල්ලා ගැනීම නිසා එක්තරා විදිහක සම්බන්ධතාවයක් ඇති වෙනවා. අපි ඒකට තමයි දාර්ශනික වශයෙන් දාර්ශනික ව්‍යවහාර වශයෙන් සාපේක්ෂක කියන වචනය යෙදුවේ. සාපේක්ෂතාව කියන එක. අපට බොහෝ අවස්ථාවල යොදන්න සිද්ධ වුණා. සාපේක්ෂක කියන්නේ එකකට එකක් අතර ඇති සම්බන්ධතාව. ඒක ඒක මේකට සාපේක්ෂව පවතිනවා. අන්න එහෙම. දැන් අර පුද්ගලයාගේ ග්‍රහණයට අල්වාගෙන සිටීමට සාපේක්ෂකවයි අර කඹය තියෙන්නේ. එතකොට උපාදාය කියන්නේ උපාදාන කියන වචනේ పూర్ව ක්‍රියාරූපය. මෙතන මේ සාපේක්ෂක කියන අදහසක් තියෙනවා. ඒක ඊටාත්ම පැහැදිලි වෙන වටිනා සූත්‍රයක් තියෙනවා. කන්ද සංයුත්තේ තේර වර්ගයේ පුන්නමන්තානි පුත් ස්වාමින් වහන්සේ කන්ද වර්ගයේ තේර වර්ගයේ කන්ද සංයුත්තේ තේර වර්ගයේ පුන්නමන්තානි පුත් ස්වාමින් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේට දේශනා කරන සූත්‍රයක් තියෙනවා. මෙන්න මේ විදිහටයි ඒකේ සඳහන් වෙන්නේ. උපාදාය ආවසෝ ආනන්ද අස්මේති හෝති. නෝ අනුපාදාය. කිංච උපාදාය අස්මේති හෝති. නෝ අනුපාදාය. රූපං උපාදාය අස්මීති හෝති නෝ අනුපාදාය වේදනං උපාදාය අස්මීති හෝති නෝ අනුපාදාය සංඤං උපාදාය අස්මීති හෝති නෝ අනුපාදාය සංඛාරේ උපාදාය අස්මීති හෝති නෝ අනුපාදාය විඥාණං උපාදාය අස්මීති හෝති නෝ අනුපාදාය උපාදාය ආවසෝ ආනන්ද අස්මීති හෝති නෝ අනුපාදාය සේයතාපි ආවසෝ ආනන්ද ඉත්තිවා පුරිසෝවා දහරෝවා දහරෝ යුවා මණ්ඩන ජාතිකෝ ආදා සේවා පරිසුද්ධේ පරියෝදාතේ අච්චේවා ඌදකපත්තේ සකා මුඛ නිමිත්තං පච්ච වෙක්ඛමානෝ උපාදාය පස්සේය නෝ අනුපාදාය හේව මේව කෝ ආවසෝ ආනන්ද උපාදාය අස්මීති හෝති නෝ අනුපාදාය ආදී වශයෙන් එතන සූත්‍රයේ සඳහන් වෙන්නේ දැන් අපි මේක පරිවර්තනය කරලා බලමු ඊටාම වටිනා සූත්‍රයක් අපි මෙතෙක් අර නොයෙකුත් උපමා වලින් දක්වපු කාරණා මේ සූත්‍රයෙන් පැහැදිලි වෙනවා. හැවත්නි ආනන්දය. උපාදාය අස්මීති හෝති. මේ උපාදාය කියන වචනේ පරිවර්තනය කිරීමත් ටිකක් අපහසුයි. ත්‍රිපිටක ග්‍රන්ථ පරිවර්තනයේදී ඒක වරදක් නැහැ. අනුපාදාය කියන එකට යොදලා තියෙන්නේ නොනිසා කියලා. බොහොම අමාරුයි ඒක ප්‍රකාශ කරන්න. ඒ කියන්නේ අර සාපේක්ෂතාව ඇඟවීමයි. හේතු ප්‍රත්‍යක් නිසා කියන එකයි ඒකේ අදහස. ආවසෝ උපාදාය ආවසෝ ආනන්ද අස්මේති හෝති. අපි ඒක පරිවර්තනය කළොත් යම් කිසිවක් නිසා ඇවැත්නි ආනන්ද අස්මි යන අදහසක් වෙමි යන අදහසක් වෙයි. යම් කිසිවක් නිසා වෙමි යන අදහසක් වෙයි. නො අනුපාදාය. නොනිසා නොවේ. ඒ කියන්නේ යම් කිසිවකට සාපේක්ෂතාවක් නැතිව නොවේ කියන එකයි. නොනිසා නොවේ. ඊළඟට කිංච උපාදාය අස්මීති හෝති නො අනුපාදාය. කුමක් නිසා අස්මි යන්නක් වෙයිද? කුමක් නොනිසාද? රූපං උපාදාය අස්මීති හෝති. නො අනුපාදාය. පාලියේ වාක්‍ය ක්‍රමය අනුවයි දිගට දිගට යන්නේ. නමුත් අපි අදහස ගත්තොත් රූපය නිසා රූපය අල්ලා ගැනීම නිසා මෙතන සාපේක්ෂතාවයි කියන්නේ. රූපය අල්ලා ගැනීම නිසා එහෙම නැත්නම් රූපය නිසා අස්මි යන්නක් වෙයි. ඒ වගේම වේදනාව නිසා සංඥාව නිසා සංස්කාර සංඛාර නිසා විඥානය නිසා මේ කියන පහෙන් කොයි එකක් හෝ අල්වා ගැනීම නිසා අස්මි යන අදහසක් වෙයි කියන එකයි මෙතන කියන්නේ. ඊළඟට දෙනවා හොඳ උපමාවක්. හැවැත්නි ආනන්දය යම්සේ ඉත්තිවා පුරුෂෝවා දහරෝ යුවා මණ්ඩල ජාතිකෝ හොඳට අලංකාර වී සිටීමට කැමති තරුණ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ආදාසේවා පරිසුද්ධේ පරියෝදාතේ එක්කෝ හොඳට සේදු හොඳ පිරිසුදු කණ්ණාඩියක හෝ අච්චේවා උදකපත්තේ පැහැදිලි තියබඳුනක හෝ සකම් මුඛ නිමිත්තම් පච්චවේක්ක මානෝ. තමාගේ මුහුණ බලන්නේ. උපාදාය පස්සෙය නෝ අනුපාදාය. අර උපාදාය කියන වචනේ අදහස පැහැදිලි කිරීමටයි මේ උපමාව අරගෙන තියෙන්නේ. උපාදාය පස්සෙය නෝ අනුපාදාය. එහෙම බැලීමේදී ඒ පෙනීම ඇතිවන්නේ යම් කිසිවක් නිසයි. නෝ අනුපාදාය. නොනිසා නොවේ. අන්න ඒ විදිහට ඒ උපමා අරගෙන පුන්න මන්තානි පුත්තු ස්වාමින් වහන්සේ පෙන්눔 කරනවා. ඒ විදිහටම රූපයක් අල්ලා ගැනීම නිසා වේදනාවක් අල්ලා ගැනීම නිසා සංඥාවක් අල්ලා ගැනීම නිසා සංස්කාර අල්ලා ගැනීම නිසා විඥානය අල්ලා ගැනීම නිසා අර විදිහට අස්මි කියන හැඟීමක් එනවා. කණ්ණාඩියක් දිහා බැලුවාම තමයි කෙනෙකුට එකපාරටම තමාගෙන සිහි වෙන්නේ. සමහර අවස්ථාවලට ඒකට ඇල්මක් ඇති වුණත් නොඇල්මක් ඇති වුණත් මේ මමයි කියන හැඟීමක් එනවා. අන්න එතකොට කණ්ණාඩියේ තියෙන මුඛ නිමිත්ත මුල් කරගෙන ඒක ලං කර ගැනීම නිසා අපිට අර උපාදාය කියන වචනය හොඳටම කිට්ටු කරගන්න පුළුවන්. ලං වී අල්ලා ගැනීම කියන අදහසට. ඒක නිසා ඇති වෙන සම්බන්ධතාවක් නිසා අර හැඟීම ඇති වෙන්නේ. දෙමි කියන හැඟීමක් නොතිබුණොත් නොතිබුණත් කණ්ණාඩියක් ඉදිරියට ගිය හැටි එකපාරට මතක් වෙනවා ආ මේ ඉන්නේ මම නේද කියලා. ඔන්න අදහස. එතකොට පුන්නමන්තානිබුත ස්වාමින් වහන්සේ ඒ සූත්‍රයෙන් ඉදිරිපත් කළේ. හොඳයි. එතකොට මම හිතන්නේ මේ කියන කාරණාව තේරෙනවා මම ආයෙ විස්තර කරන්න දෙයක්වත් නැහැ. මේ ස්වාමීන් වහන්සේ ඉදිරියට ගන්නේ මේ කන්ද සංයුත්තේ කියන ආනන්ද තියෙන ආනන්ද සූත්‍රය. ඒකෙදී ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි මතක් කරන්නේ මේ මම මහාන වෙච්ච අලුත මේ පුන්නමන්තානි පුත් ස්වාමීන් වහන්සේ මට බොහෝ උපකාරී වුණා. උන්වහන්සේ මෙන්න මේ වගේ දේශනාවක් මට කළා. කියලා තමයි මේ දේශනාව ඉදිරිපත් කරන්නේ මේ කොහොමද මේ මම කියන හැඟීමක් ඇති වෙන්නේ කියන කාරණාව මට පුන්නමන්තානි පුත් ස්වාමීන් වහන්සේ බොහොම අනුකම්පාවෙන් කියලා දුන්නා. ඒකට මේ මම කියන හැඟීමක් ඇති වෙන්න නම් අනිවාර්යයෙන්ම මේ ස්කන්ධ පහෙන් එකක් අල්ලලා තියෙන්න ඕනේ. අල්ලලා නැත්නම් එහෙම හැඟීමක් ඇති වෙන්න බෑ. ඒකට රූපය මේ උපාදාන කරාම ඒක ලං වෙලා අල්ලගත්තාම ඔන්න මම කියන හැඟීමක් ඇති වෙන්න පුළුවන්. අල්ලගෙන නැත්නම් එහෙම ඇති වෙන්නේ නෑ. සංඥාවක් උපාදාන කරගත්තාම මම වෙමි කියලා හැඟීමක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන්නේ නැහැ. වේදනාවක් උපාදාන කරගත්තාම මම වෙමි කියලා හැඟීමක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන්නේ නැහැ. සංස්කාර උපාදාන කරගත්තාම අල්ලගත්තාම වෙමි කියලා හැඟීමක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන්නේ නැහැ. ඊළඟට විඥානයක් උපාදාන කරගත්තාම හිතේම යන හිත මේ සිතක් උපාදාන කරගත්තාම වෙමි කියන හැඟීමක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන්නේ නැහැ. ඒකට මෙන්න මේ කාරණාව මේ මතක් කළා. ඊළඟට හරි ලස්සන උපමාවක් දෙනවා. ඒකත් අපිට බොහොම පැහැදිලි. ඒ කියන්නේ අපි මොනවා මොන හරි දෙයක් අපි තුමු භාවනාවක් කර කර හිටියා කියලා හොඳට සක්මනක් කර කර ඉන්නවා. එතකොට අමතකයි මේ මමෙක් මම මේ සක්මන් කරනවා කියන එකක් අමතකයි. හොඳට අපේ අවධානය තියෙන්නේ අපි හිතමු මේ පාදයේ මත. හොඳට ඉතින් අපි වම දකුණ කියාගෙන හරි යසවනවා තබනවා කියන හරි හොඳට මේ කටයුත්තේ යෙදෙනකොට අපි හිතමු මේ ස්වභාවයත් හොඳට සියුම් වේගෙන යනවා. හිතත් හිතත් දැන් නිකන් සැහැල්ලු වෙලා තියෙන්නේ. හොඳ නෑ අනුන්ගේ දිහා බලනවා දිහා බලනවා වගේ ඔන්න දැන් මේ වැඩේ කෙරීගෙන යනවා. ඒ වෙලාවේදී අපි හිතමු ඔන්න අපි මොකක් හෝ හේතුවකට ඔන්න කණ්ණාඩි කණ්ණාඩියක් ගාවට ගියා. ඔන්න එකපාරටම අර සැඟවිලා හිටිය මමයා නැත්නම් යටපත් වෙලා හිටිය මමයා ඔන්න දැන් එකපාරටම ඉස්සරහට එනවා. ආ දැන් මගේ මේ සිරුර හකස් කරගන්න ඕනේ. නැත්නම් මගේ මේ කොණ්ඩේ පීර ගන්න ඕනේ. මගේ මේ ඇඟ මේ වාක් හරි ඇඟේ තුවාලයක් තියෙනවා. ඔන්න මගේ අත ඔන්න තුවාල වෙලා. අනේ නැත්තම් මගේ කෙස් පැහිලා. ඔන්න මොකක් මොකක් හරි අර කවුරු හරි ඉස්සරහට ගියා නම් එයාට සාපේක්ෂව එයාට අනුරූපව අන්න මොනාහරි හැඟීමක් හිතේ හටගන්න පුළුවන්. එතකොට අර කොහේවත් හිටියා මම අන්න දැන් එකපාරට ඉස්සරහට මතුණා. මොකද අර රූපෙට ලං වුණා. රූපය හොඳට දැන් මේ කණ්ණාඩිය මත දිස් වෙනවා ප්‍රතිබිම්බයක් වශයෙන් දිස් වෙනවා ආ මේ ඉන්නේ මම කියලා අන්න දැන් ඒක අල්ල ගන්නවා ලං වුණා රූපයට අල්ලගත්තා ඉතින් එතකොට ස්වාමීන් වහන්සේ තව කියන සූක්ෂම කාරණයක් තමයි මෙතන උපාදාන කියන වචනේදී දැඩිව ග්‍රහණය කියන වචන මේ මේ පරිවර්තනයේ පමණක් ප්‍රමාණවත් නැහැ කියන එක ඒක මේ ලං වී අල්ලා ගැනීම කියලා සාහනහස ඉතින් පොඩ්ඩක් නිවැරදි කරනවා අර මේ කච්චානගත සූත්‍රයේදී බුදුරජාන් වහන්සේත් කියන උපය උපාදාන අභිනිවේෂ විනිබද්දෝ කච්චායන අයං ලෝකෝ කියලා. එතකොට ඒකෙත් අර උපය උපාදාන කියන වචන දෙක එක ළඟ යොදලා තියෙනවා. උපය කියන්නේ සාමාන්‍යයෙන් දෙයකට ලංවීම කියන අදහස. උපාදාන කියන්නේ දැඩිව ග්‍රහණය කරනවා කියන අදහස. එතකොට මෙන්න මේ ස්වභාවය එතකොට අපි මේ එක ළඟ යන ස්වභාවයක් තියෙනවා. අල්ලගන්න නම් ඉතින් ඒක ළඟට එන්නත් ඕනේ. ළඟට ආවම තමයි ඉතින් අල්ලගන්න වෙන්නේ. ඈත නම් ඉතින් හිතින් අල්ලගන්න පුළුවන්. නමුත් කයින් අල්ලගන්න නම් ඉතින් ළඟට එන්න ඕන. ඉතින් වගේ ලං වෙලා අල්ලා ගන්නවා කියන අදහස ස්වාමීන් වහන්සේ මතු කරන උපාදාන කියන වචනේ අර්ථකථනයක් වශයෙන්. එතකොට මේ සූත්‍රයේදී එතකොට මතක් කරන්නේ දැන් අපි දැන් මීට කලිනුත් අපි හිතමු අපි හිතමු දැන් අපි භාවනාවට මේක පොඩ්ඩක් කිට්ටු කරගත්තොත් අපි හිතමු යම්සි කෙනෙක් ඔන්න මේ පරයන්ක භාවනා කරමින් ඉන්නවා. ආනාපාන සතිය වඩනවා. ආනාපාන සතිය වඩනවා. ඉතින් හුස්ම රැල්ලක් ගන්න හොඳට බලනවා. ඒක ගැනම ඔන්න සිහිය පවත්වනවා. ඔන්න ඒකේ පටන් ගන්න හැටි ආ දකිනවා. ඊළාට මැද ස්වභාවය තේරුම් ගන්නවා. අගට යනකම් එයා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ඔන්න ඒක ෂේ වෙලා යනවා. ඊට පස්සේ ආයෙ නිකම් පුංචි හිඩසක් වගේ එයාට තේරෙන්න ගන්නවා. ඊළඟට ඔන්න ප්‍රස්වාසයක් පටන් ගන්නවා. ප්‍රස්වාසය ටික ටික අන්න දැනීම වර්ධනය වෙනවා. ඊළඟට ඔන්න නිකන් ලිහිල් වෙලා අවසන් වෙලා බඳ වෙලා යනවා. ඊට පස්සේ තායෙ ඔන්න පොඩි හිඩසකුත් පේනවා. දැන් ඉතින් මෙයා ඊළඟ ආස්වාසෙත් බලනවා. ඊළඟ ප්‍රස්වාසෙත් බලනවා. ඊළඟ ආස්වාසෙත් බලනවා. ඊළඟ ප්‍රස්වාසෙත් බලනවා. දැන් ඔහොම යනවා. යනකොට ඉතින් අපිටම අරමුණ සියුම් වෙනවා. ඊළඟට එයා හොඳට ඒ තුල හිත තියාගෙන ඉන්නවා ඊළඟට හිත හොඳට දැන් ඒක තුල බැහැ ගන්නවා හිත හොඳට තැම්පත් වෙලා ඔන්න හොඳට තැම්පත් වෙච්ච ස්වභාවය තුළ අර පස්සම්භයං කියන ඒ ස්වභාවය තුළ හොඳට මේ පස්සම්බණේ වෙලා හොඳට තැම්පත් වෙලා හොඳට හුස්ම සංසිඳිලා අන්න බොහොම ශාන්ත දාන්තව ඉන්නවා. අපි හිතමු දැන් මෙයාට මේකෙන් හොඳට ඉන්නකොට එක පාටක් මතක් කරලා දැන් මම කොහොමද මේක ඉදිරිපත් කරන්නේ? මම කොහොමද මේක දැන් වාර්තාවේ ලියන්නේ? මේ தත්ත්වය නම් හරිම ප්‍රණීතයි. ඔන්න දැන් මම කොහොමද මේ වார்த்தාව ලියන්නේ? අන්න ආයෙත් මම ඉස්සරහට එනවා. අර ප්‍රතිපදාව හරහා අපි කරගෙන ගිය භාවනාවේදී හොඳට ඒ අවධානය තියාගෙන යනකොට මේ ලොකුවට මම හිතේ නැහැ. අන්න දැන් මේක කොහොමද වார்த்தාවේ ලියන්නේ කියලා කල්පනා කරනකොට ඔන්න ආයෙත් මම ඉස්සරහට එනවා. අර මොකක් හරි අන්නේ වගේ අපි මේ මම හදන ගතිය මමයා හදන ගතිය තනින් තන තමයි මතුවෙන්නේ. සාමාන්‍යයෙන් භාවනා නොකරන මනසක හුඟක් වෙලාවට මමයා නැවත නැවත ළඟ ළඟ මතුවෙන්න පුළුවන්. නමුත් හුඟක් වෙලාවට අපේ මම කියන ගතිය ටික ටික භාවනාවක් කරහා ඈත් වෙන ස්වභාවයක් නිකන් බොඳ වෙලා යන ස්වභාවයක් තියෙනවා ආයෙත් අර මොකක් හෝ සිදුවීම් හරහා නැවත ඉස්සරහට එනවා නැවත මතක් වෙනවා එහෙම තත්ත්වයක් තියෙනවා ඉතින් මේ වගේ එතකොට මේ එක පැත්තකින් මේ බුදුරජාණන් වහන්සේ මතු කරනවා අස්මීති කියන එක දැන් මේ භව ගමනේ තියෙන එකම ප්‍රධාන ඒ කියන්නේ භවගමනයේ තියෙන එක ප්‍රධාන මේ සම්දිස්ථානයක් කියලා. මොකද කරුකුණසානස මතු කරනවා භවගමනයේ තියෙන එහෙම නැත්නම් අපේ මේ භාෂා ව්‍යවහාරයේ තියෙන නිකන් කූඤ්ඤය වගේ කියලා මේ අස්මි කියන හැඟීම. ඊට පස්සේ අනිත් පැත්තකින් මතු කරනවා මේ අස්මි කියන එක නිකන් එන්නේ නැහැ. ඒක මොකක් කරකට හරිය අල්ලගත්තට පස්සේ තමයි එන්නේ. මොකකට හරිය හේතු වුණාට පස්සේ තමයි එන්නේ කියන කාරණාව. හොඳයි. මේ විදිහට බලනකොට මේ අස්මිමානය ඇති වෙන්නේ අර උපාදානස්කන්ධය නිසායි. උපාදාන කියන වචනයේ එක්තරා ක්‍රියාරූපයක් ක්‍රියා පූර්ව ක්‍රියාරූපයක් තමයි උපාදාය කියන එක. ඒකේ තියෙනවා ඊට වඩා ගැඹුරු අර්ථයක්. ඒක සම්ම ඒක සම්බන්ධතාවයක් හඟවන පදයක්. නිකම්ම අල්ලා ගැනීම ඉදීම පමණක් නෙවෙයි. අල්ලා ගැනීම නිසා යම්කිසි ධර්මතාවක් බලපානවා. අර විදිහට ඒක පිළිබිඹු වෙන්න පටන් ගන්නවා. කණ්ණාඩියේ වගේ. එහෙම නැත්නම් දියපඳුරේ වගේ. පිළිඹීම නිසා අන්න මෝහනයක් ඇති වෙනවා. මේ ඉන්නේ මමයි කියලා හැඟීමක් ඇති වෙනවා. මේ ඉන්නේ මමය කියලා ගත්තනම් මගේ දේකුත් තියෙන්න ඕනේ. ඉතින් මම වෙනමයි මගේ දේ වෙනමයි. ওই දෙක බෙදා ගන්න බැරිව තමයි ඊළඟට ලොකු ප්‍රශ්න ඇති වෙන්නේ. මම මොකද්ද? මගේ දේ මොකද්ද? ඒ මහ ගැටලුව විසඳා ගන්න බැරිව තමයි අර සක්කාය දිට්ඨිය විෂයාකාරයකට ගිහිල්ලා තියෙන්නේ. විෂයාකාර සක්කාය දිට්ඨිය හැදෙන හැටි රූපය පිළිබඳව ගත්තොත් රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං වා අත්තානං අත්තනිවා රූපං රූපස්මින් වා අත්තානං එක එකක් හතර ආකාරයකට බෙදිලා යනවා. ඒ කියන්නේ රූපං අත්තතෝ සමනුපස්සති. අර රූප අර දැකපු රූපය අපි හිතමු උණ දැක්ක කියලා. මේක මගේ ආත්මය කියලා හිතා ගන්නවා. එහෙම නැත්නම් රූපවන්තං වා අත්තාන මම මේ රූපය සහිත කෙනෙක්. රූපවන්ත කෙනෙක් මම. එහෙම නැත්නම් අත්තනිවා රූපං. මගේ ආත්මය තුල මේ රූපය තියෙනවා. එහෙම නැත්නම් රූපස්මින් මා අත්තාන. මේ රූපය තුල මා සිටිනවා. ඔන්න ඔය ආකාරයට ආකාරයට විසි විදියකට බෙදිලා යනවා අර සක්කාය දිට්ඨිය. මේ ඔක්කොම සිද්ධ වෙන්නේ අන්න අර නාම රූප පිළිබිඹුව පිළිබිඹුවක් බව තේරුම් නොගැනීම නිසා. එතකොට මේ නාම රූපය පෙනෙන දේ අල්ලා ගැනීමේදී අහුවෙන්නේ ඔන්න ඔය පස් ආකාරයටයි. දැන් බොහෝම දෙනෙකුට ලොකු ගැටලුවක් තියෙනවා මේ නාම රූපයත් මේ උපාදානස්කන්ධයත් කියන මේවා කිට්ටු කරගන්නේ කොහොමද කියලා. මේ සංකල්ප දෙක. දැන් මෙතන බලන බලන පැත්තේ පේන්නේ නාම රූපය. ඊළඟට ඒවා අල්ලගන්න ගියාම අහුවෙන්නේ මොකද්ද? රූප ගොඩක් අහුවෙනවා. වේදනා ගොඩකුත් අහුවෙනවා. සංඥා ගොඩක් සංස්කාර ගොඩක් අහු වෙනවා විඥාන ගොඩකුත් අහු වෙනවා මේ විඥානයේ තිබෙන මායාකාර ස්වභාවය ඒකයි විඥානයේ හරියට දෙබිඩි චරිතයක් රඟපාන කෙනෙක් වගේ දෙබිඩි චරිතයක් එතන තියෙන්නේ එතන අර පිළිඹිබවන ස්වභාවය නිසාම විඥානයේ පිළිඹිබවන ස්වභාවය නිසාම ඒ කණ්ණාඩියත් අල්ල ගන්නවා අන්තිමට කණ්ණාඩියේ පේන රූපය පමණක් නොවේ කණ්ණාඩියත් බදා ගන්නවා ඔන්න ඔය විදිහේ දෙයක් මෙතන තියෙන්නේ විඥාන ගොඩක් අල්ල ගන්නවා දැන් නාම රූපයත් විඥානයත් ගැන සෑහෙන විග්‍රහයක් මේ සූත්‍රය ආශ්‍රයෙන් කෙනෙකුට ඇති කරගන්න පුළුවන්. තවදුරටත් මේ ගැන හිතනකොට කරුණු මතු කරගන්න පුළුවන්. ඒතකොට තව පැත්තක් මේකෙම මතු කරනවා දැන් අස්මිමානය හදා ගන්නවා මම වෙමි කියලා හිතා ගන්නවා. එතකොට මේවා මෙහෙම හිත හිතා යනකොට දැන් මම මම ඉන්නවා කියලා හැඟීමක් ඇති වෙනවා. එතකොට මගේ දේවලුත් දැන් මේකට කිට්ටු වෙනවා. මම ඉන්නවා මගේ දේවලුත් තියෙනවා. මම මෙතන ඉන්නවා මගේ දේවල් අතන තියෙනවා. ඊළඟට ඔන්න මගේ දේවල් කවුරු හරි ගනීද කියලා ඔන්න හිතේ ප්‍රශ්න ඇති වෙනවා. චක සංකාය ඇති වෙනවා. කෙලෙස් ඇති වෙනවා. ඒකට নানা ප්‍රකාර විදිහට දැන් ඔන්න අර මමයා තව තව පැතිවලින් වැඩෙන්න පටන් ගන්නවා. ඒකට මම ඉන්නවා කියලා නැත්තම් මේ ඉන්නේ මම කියලා කෙලින්ම ඒක ආත්ම දෘෂ්ටියෙම ගත්තාම අර කෙලින්ම ඒක ඍජුව ගත්තා. මේ පේන දේ, මේ තියෙන දේ කෙලින්ම මම කියලා ගත්ත ගමන්ම අන රූපං අත්තතෝ සමනුපස්සති කියලා මේ රූපේම ආත්මය වශයෙන් සැලකීමක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් රූපවන්තං ආත්තානං. මේ මට මෙන්න මේක අයිති. මේ මේ මේ මේ මේ පොත ඇවිල්ලා මගේ. මේ දේ මට අයිති කියලා අන්න අයිතිය පැත්තෙන් ඔන්න හංගව ගන්නවා. ඒ හරහාත් මම ඉස්සරහට යන ඔන්න මම ඇතු වෙන මේක ඒතර ඉස්සරහා තියෙන දේ අයිතිය හරහා ඔන්න යම්කිසි සැලකිය යුතු දායකත්වයක් දරනවා. එහෙම නැත්නම් කියනවා අත්තනිවා රූපං. ඊළඟට මේ මේ මම ඉන්නේ මේක ඇතුලේ කියලා බහැ ගන්න. නැත්නම් මේ ශරීරය ඇතුලේ මම ඉන්නවා. ඔන්න නැත්නම් මේ මාකරි ස්වභාවයක් ඇතුලේ මම ඉන්නවා කියන නැත්නම් ඒ පැත්තෙන් මේ හිතේ සකය දිටියක් ඇති වෙනවා. නැත්නම් හැඟීමක් ඇති වෙනවා. එහෙම නැත්නම් රූපස්මින් වා අත්තානක්. එතකොට එහෙම නැත්නම් කියනවා මුලකදී එන්නේ මොකක් හරි විශාල මමෙක් ඉන්නවා ඒක ඇතුලේ රූපය තියෙනවා කියලා එහෙම නැත්නම් මෙතෙන්දී එන්නේ රූපය ඇතුලේ මම ඉන්නවා කියලා. එතකොට මෙන්න මේ ආකාරයෙන් මේ හතර ආකාරයකින් එක්ක වේදනාවක් අල්ලගත්තොත් වේදනාව මම කරගත්තොත් අන්න කෙලින්ම ඒක එක මට්ටමක්. එහෙම නැත්නම් වේදනාව මගේ කර ගැනීම තව මට්ටමක්. නැත්නම් වේදනාව තුල මම ඉන්නවා කියලා හිතාගත්තොත් තව මට්ටමක්. නැත්නම් මම තුල වේදනාව තියෙනවා කියලා හිතාගත්තොත් ඔන්න තව මට්ටමක්. ඊළඟට සංඥාවන් තියෙනවා. අපි ඉගෙන ගත්ත කියන දේවල් තියෙනවා. ඒකම මම කරගන්නවා. ඒකම මම කර ගැනීම ඔන්න එක මට්ටමක්. එතකොට ඒක මගේ කරගන්නවා. මේක උපාධිය මගේ, මේ ඉගෙන කියාගත දේවල් මගේ, pāli දැනුම මගේ, අභිධර්ම දැනුම මගේ, ප්‍රඥේ දහම් දැනුම මගේ කියලා ඔන්න ඒකට මගේ කරගන්නවා. මොකක් හරි හිතේ ಗබඩාලා තියෙන යම් හෝ සංඥා ස්වභාවයකට ඒක මගේ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ಗබඩාව තුල මම ඉන්නවා කියලා හිතා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මම තුල ඒ ಗබඩාව තියෙනවා කියලා හිතා ගන්න පුළුවන්. සංඥා ගොඩ තියෙනවා කියලා හිතා ගන්න පුළුවන්. ඔන්නත සංඥා පැත්තනොත් තර හතර ආකාරයකට යනවා. ඊට සංස්කාරයන්. සංස්කාරයන් ඔන්න මම කරගන්නවා. දැන් අපි චේතනාපූර්වකව යමක් කරාම ඔන්න අපි කියනවා කෙලින්ම ආ ඒක කරේ මම. ඒතකොට සම්පූර්ණ ක්‍රියාවම මම වෙලා. ඒ ක්‍රියාදාමය මම වෙලා කෙලින්ම. ඒතකොට කෙලින්ම ඒකයි මේකයි දෙක එකට සමානයි වගේ. දැන් මයිම මෛත්‍රී භානාව වඩනවා. එතකොට මෛත්‍රී වඩනවා මේ මම තමයි මෛත්‍රී වඩන්නේ. මෛත්‍රිය මම වෙලා. නැත්තම් අපිට පුළුවන් මේක මගේ මෛත්‍රිය. මගේ මෛත්‍රී භාවනාව හොඳට සිද්ධ වෙනවා. ඔන්න අපි මෛත්‍රිය මගේ කරගෙන. ඊළඟට නැත්තම් මම මෛත්‍රිය තුළ ඉන්නවා. නැත්තම් හිතේ යන මොකක් හරි ස්වභාවයක් තුළ මම ඒ තුළ ඉන්නවා. නැත්තම් මම තුළ අන්නේ දේ තියෙනවා. කියලා ඔන්න හතර ආකාරයක් මේකටත් වෙනවා. විඥාණයටත් ඔය ආකාරයෙන්මයි. එතකොට මෙන්න මේ ස්කන්ධ පහ හරහා බුදුරජාන් වහන්සේ කියනවා මේ එකකට හතර ගානේ මෙන්න මේ සක්කාය දිට්ඨිය නිකන් ලියලන ස්වභාවයක්. නිකන් අතු ඉතිරි අතු අතු පැතිරිලා හොඳට නිකන් ලියලපු ස්වභාවයක් දෙයක් වෙනවා. එතකොට මේ මොකක් හරි 20න් එකක අපි සාමාන්‍යයෙන් අහුවෙලා ඉන්නවා. එකක හෝ කීපයක හෝ අපි අහුවෙලා ඉන්නවා. එතකොට මේ ඒකාතකයෙන් බුදුරජාණන් වහන්සේ විස්තර කරන ආකාරය, ඒ කියන්නේ අපි රූපය අල්ලා ගන්නවා කියන එක හතර ආකාරයකින් වෙන්න පුළුවන් කියලා රූපයට පෙන්වලා දෙනවා. රූපය අල්ලා ගන්නා ආකාරය හතර ආකාරයකින් වෙන්න පුළුවන් කියලා වේදනාවට පෙන්වලා දෙනවා. නෙමෙයි වේදනාව අල්ලා ගන්න එක හතර ආකාරයකින් වෙන්න පුළුවන් කියලා වේදනාවට කියලා දෙනවා. හතර ආකාරයකින් වෙන්න පුළුවන් කියලා සංඥාවට කියලා දෙනවා. හතර ආකාරයකින් වෙන්න පුළුවන් කියලා සංස්කාර ගැන කියලා දෙනවා. විඥාන ගැනත් හතර ආකාරයකින් කියලා දෙනවා. ඔක්කොම ටික එකතු වුනහම එතකොට හතර වරක් පහ 20ක් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට සක්කාය දිට්ඨියකුත් දැන් ඔන්න අපිට ඇති වෙලා. ඉතින් මම ජයට ඉන්නවා. රූපය අල්ලගෙනත් මම ජයට ඉන්නවා. වේදනාවක් අල්ලගෙන ජයට ඉන්නවා. සංස්කාර අල්ලන් ජයට ඉන්නවා. සංඥා අල්ලගෙන ජයට ඉන්නවා. විඥාන අල්ලගෙන ජයට ඉන්නවා. ඉතින් ඔයෙන්ද අපි මේ භවෙත් ඉන්නවා. ඊළඟ භවෙත් ඉන්නවා. ඔන්න ඉතින් ඉන්නවා කියන හැඟීම අස්මිමානය හොඳටම ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඔන්න ඒ වගේ පැටලෙල්ලෙන් පැටලෙල්ලට යාමක් තමයි ඉතින් මේ ඇතුළත තියෙන්නේ. ඉතින් අපි සෑහෙන්න අද මම හිතන්නේ පැයකට තරගේ ආසන්න කාලයක් මේ සූත්‍ර දේශනාව ඔස්සේ මතු කරගෙන ගියා, සාකච්ඡා කරගෙන ගියා. ඉතින් මේ කියන කරුණු සම්බන්ධයෙන් හෝ මීට කලින් කියපු කරපු කරුණු සම්බන්ධයෙන් යම්සි වචනයක් මතු කරන්න ඕන නම් නැත්නම් මේ මං කරපු විග්‍රහයට යමක් එකතු කරන්න කාට හරි වමනා නම් ඒ සඳහා අවස්ථාව තියෙනවා. අවසන් නැත්නම් මට හැම විදියට දැන් පංච උපාදානස්කන්ධය සානන්ත නේ. කියන්නේ සිත් එක අරගන්න පුළුවන් මම කියලා. ඔව්. ධර්මයේ පහම අරගන්නවා මම කියලා කියනවා. ඒක ගන්නන්නේ ඒක නැති වෙච්ච තියරිටිකලි. එතකොට එකක් නැති වුණොත් අනෙත් හතරක් නිෂ්ප්‍රභා වෙලා යන විදිහක් තියෙනවා. එහෙම දෙයක් තියෙන්නේ. සාමාන්‍යයෙන් නම් එහෙම තමයි කියන්න වෙන්නේ. මොකද මේ රූප ලෝකයේ තුල තමයි කාමාවචර ලෝකයේ තුල සාමාන්‍යයෙන් මේ පහම එකට තියෙන ගතියක් තමයි තියෙන්නේ. එතකොට අපි හිතමු දැන් කියන්නේ සත්පුද්ගල ස්වභාවයක් තුළ දැන් මම මගේ අත කියලා කියනකොට එතකොට මෙතන රූපස්කන්ධයක් තියෙනවා ඊළඟට මේ හරහා මට දැන් ඉතින් මේ අත හොඳයි කියලා හිතාගත්තොත් අත ලස්සනයි කියලා හිතාගත්තොත් අන්න ඒ හරහා වේදනාවකුත් දැනෙනවා අත හා සම්බන්ධ සංඥාවකුත් තියෙනවා එතකොට මේ මේකේ මොකක් හරි කරන්න ඕන ගතියක් අතෙන් වැඩක් කරන්න ඕන ගතිය මම කරයන් සංස්කාර ස්වභාවිකුත් තියෙනවා. ඒ කියන්නේ මේ ගැන මගේ හිතේ දැන් රූපයක් අත ගැන මැවෙනවා නම් අන්න චක්කු විඥාන මට්ටමකුත් තියෙනවා. අන්න ඒ වගේ ඉතින් මේ ස්කන්ධ පහ සාමාන්‍ය එකට යන ගතියක් තමයි තියෙන්නේ. ඉතින් එතකොට බැරි වෙලාවත් රූපස්කන්ධය අපි තුමු ෂය වෙලා ගියා කියලා අපි ඒ රූපය අරමුණු කරගෙන භවනා කරනවා කියලා හිතමු. ඒ එහෙම අරමුණු කරලා භවනා කරගෙන යනකොට අපි හැබැයි ඒක ෂය වෙනවත් එක්කම වේදනාවක් ඇල්ලුවෙන්නේ නැත්තම් සංස්කාරයක් ඇල්ලුවෙන්නේ නැත්තම් එතකොට අන්න මේ මේකෙන්ම පහම ෂේ වෙන මට්ටමක් ඇති කරගන්න පුළුවන් ඉතින් අතට. මොකද අපි දුක්ක් වෙලාවට භාවනාවකදී ඒ වගේ තත්ත්වයක් තමයි ඇති වෙන්නේ. අපි දුක කායानुපස්සනාවක් කරනවා. කායानुපස්සනාව කරනකොට අපි වේදනාවල් පස්ස වේදනාවක් ගැන හිතන්නේ නැහැ. සංඥා ගැන හිතන්නේ නැහැ. සංස්කාර ගැන හිතන්නේ අපි රූපයට තමයි මූලිකත්වය දෙන්නේ. ඒතර රූපය රූපය නැවත නැවත හිතට නංවන්න නංවන්න දැන් අපේ හිතේ හිතන්න මෙහෙම අපේ හිතේ තියෙනවා කියලා 100ක මොකක් හරි මේ ශක්තියක්. ඒ ශක්තියෙන් අපි දැන් මේ ස්කන්ධ පහේ අපි හිතමු 120 ගානේ පැතිරලා තිබුණා. දැන් අපි 100ට දැන් රූපයට තීච්ච 120 අපි නැවත නැවත නම් ඔන්න එයා 130 වෙනවා. අර හතරෙන් දැන් පොඩ්ඩක් අඩු වෙනවා. හරි දැන් මෙයා 140 වෙනවා. අර ඉතිරි හතරෙන් දැන් කට්ටිය අඩු වෙනවා. ඊට මෙයා 50 වෙනවා. අර කට්ටිය තව අඩු වෙනවා. ඊට 60 වෙනවා, 70 වෙනවා, 80 90 100 වුණයි කියලා හිතන්න. දැන් අර හිතට සම්පූර්ණ පූර්ණ වශයෙන් මේ අරමුණලා තියෙන මේ රූපය පමණයි. ඒතර ඔය රූපයත් ගහලා ගියොත් එහෙම මොකද වෙන්නේ? නැතිලා යනවා. දැන් එයා පූර්ණ වශයෙන් ඒ රූපේනේ ග්‍රහණය කරන් හිටියේ ඒ අවස්ථාවේදී හිත. ඒකෙම තමයි දැන් එයා හිටියේ. දැන් මම රූපේ බලනවා කියලා හිතාගෙන ඉමුකෝ. එතෙන්ද යන රූපය විතරයි තිබුණේ. ඒ ඒ රූපේම අල්ලලා තිබුණා. ඒ රූපයේ තිබිච්ච හිතේ ස්වභාවය දැන් බොඳ වෙලා ගියා. ඒකයි ඔය අපි අර මම මම හිතන්නේ මේ ධර්ම සාකච්ඡාවේදී ගත්ත ගත්තේ උපේ සූත්‍රය කියන සූත්‍රය. ඒකේ ඔන්න වගේ දෙයක් පෙන්වන්නේ මේ එතෙන්දෙත් කියන්නේ මේ විඥාණය හටගන්න නම් එක්ක රූපයක් ඇසුරු කරන්න ඕනේ. විඥාණය හටගන්න එක්ක වේදනාවක් ඇසුරු කරන්න. එක්ක සංඥාවක් ඇසුරු කරන්න. එක්ක සංස්කාරයක් ඇසුරු කරන්න ඕනේ. දැන් රූප උපයං වා භික්කවේ විඥානං තිත්තමානං තිත්තේය. රූපාරම්මණං රූපං පතිත්තං කියලා ඒකෙද කියනවා. ඊළඟට වේදනං වේදනා මේ වේදනාරම්මණං වේදනං පතිත්තං. සංඥාරම්මණං සංඥාං පතිත්තං. සංඛාරම්මණං සංඛාරං පතිත්තං. ඒ කියන්නේ එක්ක විඥානයේ රූපයක බැහැගෙන ඉන්න ඕනේ රූපයක් මත පිහිටලා තියෙනවා. එක්ක විඥානයේ වේදනාවක බැහැලා තියෙනවනේ වේදනාවක් මත පිහිටලා ඉන්නවනේ එක්ක විඥානයේ සංඥාවක් මත පිහිටලා තියෙනවනේ එක්ක විඥානයේ සංස්කාරයක් මත පිහිටලා තියෙනවනේ ඉතින් ඔය ඔය ඕක අනුව හිතලා බැලුවාම දැන් බුදුරජාන් වහන්සේ කරන දැන් ඔය සමාධි භාවනාවකදී අනිත් ඒවා ටික අයින් කළා මේ එකක් ඉස්සරහට ගන්නවා එයා විතරයි දැන් ඉස්සරහට ඇවිල්ලා ඉන්නේ අනිත් එක්කම බොඳ වෙලා ගිහිලා. අනිත් ඒවා අසති වෙලා මේක සති වෙලා. ඊට මේකේ මේකේ බලන ආදීනව ටික. මේ රූපේ නිකන් තියෙන්නේ මේ රූපය ඇති වෙනව නැති වෙනව මේ රූපේ නිරන්තරයෙන්ම දැන් සෙලවෙන ගන්නවා දැන් ගන්න මේ රූපය අල්ලගෙන තිබුණා නම් 100%කින් දැන් මේ ආදීනව ටික ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න මේක දැන් මොහොතක් පාසා ඇති වෙනව නැති වෙනවා කැඩෙනවා බිඳෙනවා දඟලනවා මේක කම්පණය වෙනවා සෙලවෙනවා දැන් කර මේ මිනිස්යාට මේ හිතට මේ අල්ලපු රූපයේ තියෙන ආදීනව ටික ප්‍රකට වෙනවා මේකෙන් ත්‍රිලක්ෂණේ වැටහෙන්න ගන්නවා එතකොට දැන් මොකද්ද අල්ලන්නේ අල්ලා තිබුණ එකම දේ දැන් මේ අපි තුමු ශරීරය කියලා මේ තමන් මගේ කියලා අල්ලගත්ත මේ ශරීරයම දැන් කැඩිලා බිඳලා සුණු විසුණු වෙලා යනවා. දැන් කොහෙද අල්ලගෙන ඉන්නේ? දැන් ඔන්න ඔයගේ මත්තන් වලදී ආයි ආයි සංඥා එළියට පයින්න පුළුවන්. දැන් ආයි දැන් විඤ්ඤාණයට බැහැ ගන්න තැනක් නැතුණාට පස්සේ අන්න මතු කරලා දෙනවා අන්න සංඥා ටිකක්. ආයි දා මේ මේකත් හිටපන් දැන් කියලා මාරය දෙනවා ආයි තොණ්ඩුවක්. මාරය ආයි දෙනවා මේ අර ලොකුසානස කියන්නේ ඔන්න ගොඩ ගොඩ පෙරක දොරු ගමක් කරනවා. දැන් මේ රූපේ කඩාගෙන යනවා, බිඳි බිඳි යනවා. දැන් ඉතින් අල්ලන්න තැනක් නැහැ, පිළිහිටන්න තැනක් නැහැ. ඔන්න සංඥාව මතක කරලා දෙනවා. ඔන්න මොනවා හරි දෙයක් ඔන්න මතක් කරලා දෙනවා. ආ මෙන්න මේ පහුගිය මේ ඔන්න අපිට මොකක් ලස්සන රූපයක් මතක් කරලා දෙනවා. අර කරලා ගියා ඉතින් මෙයා දැන් ඒක අල්ලුවොත් එහෙම අන්න මේකවත් දැන් ඉන්න පුළුවන් මෙයාට. විඥාණයට දැන් රූපය බොඳ වුණා, ඒ වෙනකොට දැන් සංඥාව අල්ලන්න පුළුවන්. නැත්තම් සංඥාව ඇහෙනවා. එහෙමත් වෙනවනේ. ඔන්න කවුරු හරි දෙවි කෙනෙක් කතා කරන ඇහෙනවා. ආ හරිම ලස්සනයි. ඔන්න දැන් එහෙම කියලා ඒක අල්ලනවා. දැන් ඔන්න පිරිත් ඇහෙන්න ගන්නවා. ඔන්න දැන් පිරිත් වල ඉන්නවා. নানা ප්‍රකාර දේවල් වෙන්න පුළුවන්. ඒ වගේ මට්ටම් වලදී. ඉතින් නමුත් යෝගාවචරය පරිස්සම් වෙලා ඒකක්වත් අල්ලන්නේ නැතුව මේක දිහාම බලාගෙන හිටියොත් අන්න ප්‍රඥාවක් වැඩෙනවා. ඊට පස්සේ ඒක තමයි කියන්නේ අර එතන මෙන්න එතන මේ යථාභූත ඥාන දර්ශනයක් වැඩෙන්න පටන් ඒ යථාභූත ඥාන දර්ශනය වැඩිලා වැඩිලා වැඩිලා වැඩිලා යම් අවස්ථාවක උදාහරණයක් මේක ගැන තිබිච්ච රාගේ දුරු වුණා නම් මේ ගැන තිබිච්ච කැමැත්ත දුරු වුණා නම් මේකත් නැති වෙනවනේ. මේකත් මේ හිත අතහැරලා දානවනේ. එතකොට කොහෙද පිහිටන්නේ? එතකොට පිහිටන්නේ නැහැ කොහෙවත්. එන්න එතකොට අපපතිච්ච ස්වභාවයටපත් වෙනවා. ඔන්න ඒ වගේ තත්ත්වයක් තමයි ඇත්තරම භවනාදී කියන්නේ ගැඹුරින් සිද්ධ වෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දීලා තියෙනවා. ඉතින් මේ එක ස්කන්ධයක් තෝරගන්නවා. එක ස්කන්ධයකට ප්‍රමුඛතාවය ලබලා දෙනවා. ඒ ස්කන්ධෙම හොඳට පතුරු ගහලා බලනවා. අන්න ඒ පතුරු ගහලා බැලීම හරහා ඒක ගැන තිබිච්ච ආලය දුර වෙනවා. ඒක ගැන තිබිච්ච තණ්හාව දුර වෙනවා. ඒක ගැන තිබිච්ච තණ්හාව දුර වෙනකොට වෙන එක්කෙනෙක් අල්ලන්නේ නැතුවත් ඉන්නවා. එතකොට ඉතින් මෙයාව විතරයි තිබුණේ අල්ලලා තිබුණේ ඒකත් නැති වුණා ඉන්න හිටින්න තැනක් නැති වුණා ඇඩ්‍රස් නැති වුණා. එතකොට අන්න කඩන් ගන්නවා වගේ වෙන්න පුළුවන්. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි අර වොච්චිදා රම්මනම් පතිත්ථා විඥානස නොහෝති කියලා අර සූත්‍රය විස්තර කරන්නේ. දැන් තිබිච්ච අරමුණත් එක්ක තිබිච්ච මේ ලින්ක් එක නැති වුණා දහ ගාලා කල්ලා ගියා. දැන් වෙන වැටෙන්න තරක් නෑ දැන්. ඒ මම සත්‍යක් දී යෝගාවචරයට අත්දකින්න සමහරකට හම්බ වෙනවා. ඔව්. සුනන්දන සමහරක් තියෙනවා. මම මම ඉතින් ලෝකෙ හිතන්නේ කිවිදිය හරි වෙනස් විදිහට හිතන්නේ කියන්නේ මේ මහා නිදාසෝස්සේ අන්තිම හරිය කියනවා. ඔව්. බුදුන් විස්තර කරනවා අර සත්‍ය විඥාන පිටි ඒ හතයි මේ ආයතන මේ සංඥාන සංඥානයි මේ අසඤ්ඤ සත්‍ය ඔය ඔය නමේම පිළිසිඳ දකින්නවා කියලා මේ සංඥා විමුක්තිය. උහතෝ භාග විමුක්ත කෙනාට මේ අනිත් යතින් හරි ඊට පස්සේ තියෙන සංඥාන්නේ ඒක සමාධියෙන් යනවා කියලා. තමයි උපතෝ භාග විමුක්ත කියන එකේදී පඤ්ඤා විමුක්තියයි අරකයි දෙක සමාධි විමුක්ති පැත්තයි දෙකම චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති දෙකම සහිතයි උපතෝ භාග විමුක්ති නම් නේද අර අර 9යි තව තව ටික සමාධි පැත්තකින් ආපු ටිකකුයි තව දෙකම ජාති දෙකම තියෙනවා යා උපතෝ භාග විමුක්ති වල ඔව් ඔව් ඔව් එතකොට එතන කියන අර අර ටික ඔක්කොම යන්න ඕනේ කියලා සනස අර අර මට මතක ලොකු සාන්නාන්සෙත් ඔය මේ අර මූලපරිය සූත්‍රෙදි ওই කාරණා ඔක්කොම හරහා යනවා කියලා මාත්‍ය සංහිතියෝගේ කියන්නේ රූපේ අතරිනු සංඥා අනිවාර්යෙන් හැරෙලා අල්ල ගන්නවා කියලා. අල්ල ගන්නවා කියලා. අර ඕලාරික එක අසාරිනකොට මේ මනෝමය අත්පරිලාභ ඊට සංඥා ওই ටික යනවා කියලා මම දන්නේ නැහැ. ඔව්. එහෙම දෙයක් මේ මොකද්ද මේ මේ මේ මොකද්ද මොකද්ද මොකද්ද මේ පොට්ටපද සූත්‍රය. පොට්ටපද සූත්‍රයේදී මේ කතාව කියනවනේ. පොට්ටපද සූත්‍රයේදී විස්තර කරන්නේ කොහොමද ටික ටික මේ සංඥා නිරෝධයකට එන්නේ කියන කාරණාව වෙන්නේ මේ ඕලාරික එකකින් පටන් ගන්නවා ඊට වඩා සූක්ෂම එකකට යනවා. ඒක ඒක මේවා කරනකොට ඊට වඩා සූක්ෂම එකකට යනවා. ඒක ආයෙත් කරනකොට ඊට වඩා සූක්ෂම එකකට යනවා. ඒ වගේ තත්ත්වයක් පෙන්වනවා. ඒ කියන කතාවත් ඇත්ත. ඒ කියන්නේ මේ දැන් අපි තුමු කායන පස්සනාව දැන් අතරම අපි තුමු මෙහෙම ආනාපාන සති සූත්‍රය ගත්තොත් ආනාපාන සති සූත්‍රයේදී කායන පස්සනාව මට්ටමේදී කය සංසිඳනවා කියලා කියනවා. ඊට පස්සේ සංසිඳිච්ච කයේ වේදනාවක් මතුවෙන්න පුළුවන්. යම් යම් අමුතු සමුතු වේදනාවලන්න ප්‍රිය ස්වභාවයන් මතුවෙනවා පාවෙනවා වගේ ඉන්නවා නැත්නම් හැහැල්ලු ආකාරයෙන් දැනෙනවා මේ ඔක්කොම බොහොම ප්‍රනීත මට්ටමේ වේදනාවන් අර මේ කය සංසිඳන කොට ඔන්න වේදනා පැත්ත ඉස්සරහට එන්න පුළුවන් වේදනා පැත්ත ඉස්සරහට ආවට පස්සේ ඔන්න ඒක අල්ලන්න පුළුවන් ඔන්න ඒක දිහා බලනවා ඒක ගැන හොඳට විග්‍රහ කරලා බලමින් ඉන්නවා ඒක තනිත් ස්වභාවය වටහ ගන්නවා ඔන්න දැන් වේදනාවත් අතහැරෙනවා දැන් අපි තුමු දැන් කය අතහැරලා ඉවරයි කය වසම්බනේ වෙලා ඉවරයි දැන් වේදනාව ඉස්සරහට වේදනාව දිහා බැලුවොත් වේදනාවත් අතහැරුණා. ඊළඟට ඔන්න දැන් හිත දිහා බලනවා. චිත්තපටි සංවේදී. දැන් ඔන්න හිත දිහා බලාගෙන හැබැයි දැන් වේදනාවක් ආවට ඌ බලන්න බෑ හැබැයි දැන්. <laughs> බැලුවත් අවසර යන්නේ. දැන් මම ඔය කිව්ව කෑල්ල ටිකක් ඒ පැත්තේ ආපු කෑල්ලා. දැන් කියන්නේ දැන් ඔක කට්ටියම ගෙවි ගෙවි ගෙවි ගෙවි ගිහිල්ලා එක්කෙනෙක් වන් ඉස්සරහට ගත්තා. දැන් ඔන්න හිත දිහා බලාගෙන ඉන්න. හිත දිහා බලාගෙන ඔන්න හිතවිල්ලක් එනවා යනවා හිතවිල්ලක් එනවා යනවා. අපි රාගයක් ආතන නැත. රාගය ආ බලාගෙන හිටියා මේකට ආස්මේකට මේ මේ උල්පන්නන් දෙන්න කියන රාගය දුර වෙලා කියලා. අන්න වේ ආයි මොකක් හරි තව සංඥාවක් ආවා ඒකත් බලාගෙන හිටියා ඒකත් දුර වෙලා ගියා. මෙහෙම මෙහෙම යන්න යන්න යන්න යන්න ඒගොල්ලෝ දුර වෙන්න ඕනේනේ. ඒගොල්ලෝ ඒගොල්ලෝ ඡය වෙලා යන්න ඕනේ. ඒකට කියනවා සමාදාහං චිත්තං කියලා. සමාදාහන් වෙන්න ගන්න. ඒක තව ටිකක් තැම්පත් වෙන්න ගන්නවා. ඕකේ අවසාන පියවර බුදුරජාණන් වහන්සේ කරන විමෝචයන් චිත්තම් කියනවා. එතෙන්දී මොකද්ද වෙන්නේ? මේක ඔය මට්ටම් දෙන්නේ අර ටික පිළිසින් දැකලා ගන්න. එහෙම කියන්න පුළුවන්. ඒකයි බුදුහාමුදුරුවෝ එතෙන්දී පෙන්වන්නේ මේ විදිහට තමයි. අර රූපය පිළිසින් දැකගෙන රූපේ සංසිඳෙනවා. වේදනාව පිළිසින් දැක්කට පස්සෙ වේදනාව සංසිඳෙනවා. ඊළඟට ඔන්න හිත දිහාම බලනවා. හිත දිහාම බැලුවාට පස්සේ අන්න ඒකත් සංසිඳෙන්න ගන්නවා. සංසිඳෙන්න ඉඩ දෙනවා. ඊට පස්සේ දැන් අල්ලන්න රූපයක් ඇත්තෙත් නැහැ. අල්ලන්න වේදනාවක් ඇත්තෙත් නැහැ. සංඥාවක් ඇත්තෙත් නැහැ. මාක් හරි හිතේ තියෙන මට්ටමකුත් නැහැ. අන්න හිත නිදහස් වෙනවා. එතකොට එතකොට දැන් අර මොකද්ද මේ මේ මේ උපය සූත්‍රයත් එක්ක මේකත් ගලපන්න පුළුවන්. දැන් උපය සූත්‍රයේදී මං ඉදිරිපත් කරේ රූපය හරහා ගැලවෙන හැටි. ඒකෙම බුදුරජාණන් වහන්සේ වේදනාවක් බල බල ඉඳද්දිත් ඒ දේ වෙන්න පුළුවන් කියලා කියනවා. අර පටිච්චිත විඥාණය නැති වෙන්න පුළුවන් කියලා කැඩලා යන්න පුළුවන් කියලා කියනවා. සංඥාවක් අල්ලගෙන ඉඳද්දිත් ඒ දේ වෙන්න පුළුවන් කියලා කියනවා. සංස්කාරයක් අල්ලගෙන ඉඳද්දිත් ඒ දේ වෙන්න පුළුවන් කියලා හිතනවා. කියනවා. ඉතින් මට නිකන් තේරෙන විදිහට අපි හිතමු දැන් අපි කය හොඳට සංසුනාට පස්සේ වේදනාවක් අල්ලගෙන මේ දේ යනවා. ඉතින් වේදනාව වෙන්නත් මේ දේ සමහරට වෙන්න ඉඩ තියෙනවා කියලා තමයි මට නම් හිතෙන්නේ. ඊට ඒකෙන් හරියට උනේ නැහැ. ඔන්න හිතේ හිත දිහා බලන්න ගත්තා. ඒකිනුත් වෙන්න පුළුවන්. එතන මේ හැම හැම අනුපස්සනාවකින්ම මේ හැකියාව තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් කායानुපස්සනාව තුලින් පමණක් සෝවන් වෙන්න පුළුවන් කියලා කියනවනේ. වේදනානුපස්සනාව නොගෙහින් මේ චිත්තානුපස්සනාව නොගෙහින් ධම්මානුපස්සනාව නොගෙහින් කායानुපස්සනාවෙන් විතරක් සෝවන් වෙන්න පුළුවන් කියලා කියනවා. හැබැයි අනුපස්සන හතරම ඕනේ කියන රහත් වෙන්න නම්. ඔව්. ඒකට දැන් ඒ කියන්නේ ඒ කියන්නේ මේ පොටෙන්ෂල් එක තියෙනවා කියන එකනේ. ඒ හැකියාව මේ එක අනුපස්සනාවකත් තියෙනවා. ඒ නිසා මට නම් හිතෙනවා යම් කෙනෙක් හොඳට රූපේම බලබලා බලබලා බලබලා ඕකෙම ගහගෙන ගහගෙන ගහගෙන ගහගෙන ගියොත් අනිත් ඒවා අල්ලන්නේ නැතුව ඒකටත් ඔය හැකියාව තියෙන ඉඩ තියෙනවා කියලා තමයි මට නම් හිතෙන්නේ. ඔව්. පොඩක් විමසලා බලන්න වටිනවා. විමසලා බලන්න වටින කාරණා. මොකද මේ අර මොකේද මේ මේ මේ පොට්ටපාද සූත්‍රයේදී අර අර කියන කතාව ඇත්ත. පොට්ටපාද සූත්‍රයේදී හරියටම කියනවා මේ මොකද්ද මේ එක එක සංඥා මට්ටමින් ඊළඟ සංඥා මට්ටමට ඊළඟ සංඥා මට්ටම. හැබැයි ඒක තනිකර සංඥා මට්ටමින් පටන් ගන්න. නිකන් අර කය පිළිබඳව සංඥා මට්ටමක් තියෙනවා. මෙන්න මේ කය ගැන යම් සංඥා මට්ටමක් තියෙනවා. ඒක එක මට්ටමකින් දුර වෙනවා. ඊළඟට රූපය ඊළඟට රූප ගැන මොකද ඒක කියන්නේ? රූප ධ්‍යාන පැත්තක් එක නේද කතා කරන්නේ. ඒ ගැන සංඥා මට්ටමක් තියෙනවා. ඒකෙන් තව එකක් අයිඩ වෙනවා. ඊට තව සූක්ෂම මට්ටමකට යනවා. ඉතින් ඒවා හිතටම අදාළයි වගේ නිකන් ඒක මට චුට්ටක් ඒ හැටි මතක නැහැ. පොඩ්ඩක් විමසලා බලන්න ඕන. නෝ. එහෙනම් අපි රැස්වෙහිඳ අපිට ඉස්සරහට යන්නත් අමාරුයි. අද ධර්ම සාකච්ඡාව වෙනවා අපි මෙතනින් නතර කරමු. ඒතකොට අද දින ධර්ම සාකච්ඡාව තුළින් යම් සී කුසලයක් අත්පත් කරගත්තා නම් ඒ සීලම කුසල් මේ දේශනා මාලාව ඉදිරිපත් කරපු මේ අතිපූජනීය කටුකුරුන්නේ සාමින් වහන්සේට අපි අනුමෝදන් කරමු. ඒ වගේම යම් තාක් මේ සත්ත්ව පිරිසක් මේ පින් බලාපොරොත්තු වෙනවා නම් ඒ අයටත් අපි අනුමෝදන් කරමු. අපි එස්තාවතාච ආදී ගාථා සජ්ජායනා කළා පින් අනුමෝදන් කරමු. එතාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්